දැන් මොනවත්වත් හිතට සිතිවිලි එන්නේ නැහැ නේද? කොහොමද මොකද බලන්නේ? දැන් ඒ අරසුනා දැන් ඇස් දෙක වහගත්තම මොකුත් ඉස්සලා ආනාපාන දැනෙනව යාන්තම් ඊට පස්සේ මේ මොහොතේ මොකුත් සිතිවිලි මොකුත් එන්නේ දැනෙන්නේ පේන්නේ මුළු එහෙම වහගන්නකොටම ඒ මොහ ඒත් පොඩ්ඩේ ඉන්න පුළුවන් මට මොකුත් නැතුව. එහෙනම් නිවන් දැකලා ඉවරයි හැබැයි. ඒ කියන්නේ ඒ කියන්නේ වැරදි වැඩක් කරන්නේ. එහෙමද? ඔව්. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ඔතන ওই විදිහට නෙමෙයි ඕක තියෙන්නේ මේ නිගණ්ඨ ධර්මයේ තියෙන්නේ. ඒ කියන්නේ ඕක තියෙන්නේ වේදේ තුල. නිගණ්ඨය කරන දේනේ අර සිත සිතට සමතේනේ. සමතේ කියන්නේ පස්වක තවුස කරේ. මට සිතිවිලි එහෙම ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සංග්‍රහණය කරන විතක්ක ਵਿਚාර සංසිඳවන එක සිතට සිතිවිලි සිතට සිතිවිලි එන්නේ නැතුව ඉන්න එක වේදේ වේදේ වේදේ ඒක බුද්ධ학ම නෙමෙයි සිත මේ දැන් හරිය සිත තියෙනකොට මට තේරෙනවා සිත එහෙ දැම්ම එහෙම තේරෙනවා දැන් ඒ මෙතන සිත සංගව ගිය කල්හි කුමක් කරමුද කියන්නේ සිතට ওই විදිහට අරමුණු දැන් ඔය සිත සංගවයන හේතු කීපයක් තියෙන එකක් තමයි සමාධිය. ඒ කියන්නේ ඒක තීන මිද්දේටත් එනවා. එතෙන් නීවරණ වලට එනවා. කාමචන්ද ව්‍යාපාද තීන මිද්දේ තියෙන තීන මිද්දේ උද්දච්ච කුච්ච විචිකිච්ඡා. එතකොට මේ නීවරණ වලක් තියෙනවා. එතකොට ඒ වගේම සමාධියත් තියෙනවා සමත සමාධිය ලෞකික සමාධියත් තියෙනවා සිත සංගව යන එක. ඒ කියන්නේ සිත නොදැනෙන ස්වභාවයට එන එක. එතන නිවන් මඟ වැහෙන තැනක්. ඒ කියන්නේ එතනදී වෙන්නේ නිවන නිවන් මඟ පෙන්වන්නේ ඒ විදිහට නෙමෙයි. එතන බොජ්ජංග ධර්ම වඩනකොටත් කියනවා සිත සංගවයේ සංගව ගිය කල්ලි කුමක් කරමුද කියන එක. ඒ කියන්නේ එතනදී දැන් නිදිමතක් තියෙනවා නම් තීන මිද්දේ තේනවානේ. එතන නීවරණ ධර්ම කියන්නේ එතනදී සිත පේන්නේ නැහැනේ. සිත සැඟව යනවා. එතකොට නිදිමතනේ හේතුව මා එක මහන්සියට එන්න පුළුවන් කාය කාය විඩාවට ලක් වීම නිසා එන්න පුළුවන් ආතා වැඩි ආහාර අනුභව කිරීම නිසා බත් මතේ වගේ අර සාමාන්‍ය ගමේ කතා ගන්නේ වගේ ඒකත් දින මිදෙම තමයි නිදිමතම තමයි එතකොට නිදි නිදි ගන්න ගොඩාක් අබ්බැහි වීම නිසාත් නිදිමත ගතිය වැඩි වෙන්න පුළුවන්. තරබාර වීම නිසාත් නිදිමත වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ හේතු ගොඩාක් කියන්න පුළුවන් කෙනා කෙනාගේ විදිහට මේ නිදිමත කියන එක එනවා. ඉතින් ඒක ගොඩක් අර භාවනා කරන්න ගියාම නිදිමත එනවා, නිින්ද යනවා. ඉතින් ඒකත් නීවරණ ධර්මයක් තමයි. නෑ අර හතුනාගේ මං හිතලම ඇස් දෙක වහගත්තා. ඇස් දෙක වහගත්තා ඇහි ඉන්නේත් නෑ අර ඒක නිදිමත ගතියට එන්නේ. ඒක ඒක මත්වේ ගතියට ඉන්නේ. එතන නිවන් මගක් නෑ. මට උඩින් මට උඩින් සිත තියෙනවා. සිතෙන් එහෙම එහෙම මට එහෙම කරාට ආවෝදේ තියෙන්න ඕනි මෙතන. ඒ කියන්නේ මෙතන අපි මග නමක පැටලෙන තැන්නේ ඕවා. අවබෝධය ඇතිකමටනේ අපි හිතනවා අපි අපි කැමතිනේ ඔහොම ඉන්න පාවි පාවි ඕන කෙනෙක් කැමතිනේ පාවි පාවි ඉන්න ඔය හිතර මුකුත් නැතුව වගේ සමහර අයම නිවනයි කියලා හිතාගෙන රැවටලා ඉන්නවනේ අද ඉතින් ඔය සමාධිය කියලාත් ඔය සමහර අය පාවි පාවි ඉන්න හදන්නේ ඔහොමනේ ඔය මත් ගතියක් එනවා අඩ දැන් සිතිවිලි වල මොකු සිතිවිලි කියන සිතිවිලි වල මොකුත් නැති බව දැන් තේරෙනවනේ නෑ නෑ නෑ නෑ ඔය කියන එකක් නෙමෙයි මේ කියන්නේ ඒ කියන්නේ සිතුවිලි නැති වෙන්නේ කවදාවත් මරණ මැරෙන්න ඕනි ඒකට. ඒක සම්මුතිය තුළ මරණොත් තමයි හුස්ම නවතිනවනේ. එතකොට තමයි සිතුවිලි නවතින්නේ. එතකන් සිතුවිලි එනවා. හිමාරම එදා මට කිව්වේ මට අවසර මට එහෙම හරතුනාසේ කිව්දේ මට ඒක අන්තිමට කිව්දේ මට තේරෙන්නේ. මේක ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ දැන් අපි පැහැදිලි කරන වචනනේ මේ සිංහල භාෂාවේ වචනනේ අපි පාවිච්චි කරන්නේ. දැන් සිංහල භාෂාවේ තියෙන වචනේ තමයි ඇත්තටම දැන් මෙතන දැන් සිතේ සිතේ මිදෙන එකකට වෙන කියන වචනයක් නැහැ. එතකොට සිත සිත දැන් සිතේ මිදෙන එක තමයි. එතකොට මේ දැන් සිත ඇති වෙලා නැති වෙනවා කියලානේ අපි කියන්නේ. ඔව්. ඒක වෙන වචනයක් නැහැනේ කියන්නේ. හා. හැබැයි මේ වචනේ කිව්වා කියලා සිත නැති වෙන එකක් කවදාවත් වෙන්නේ නැහැ. මෙතන සිද්ධ වෙන්නේ සිතුවිලි එනවා යනවා චිත්ත වීති වැඩ කරනවා. ඒක මේ හුස්මත් එක්ක තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාසයත් එක්කලා තමයි මේ තේරම ගැට ගහලා තියෙන්නේ. වැටහෙනවද? ඒත් එක්කම තමයි තියෙන්නේ මේ වචී දැන් ඔතන තියෙනවානේ රූපකාණ්ඩ 28 බලනකොට පේනවා නිෂ්පාන්ත රූප අනිෂ්පාන්ත රූප ලහුතා මුදුතා කම්මයන්තතා වචී කම්මයන්තතා කාය කම්මන්තතා ඔහොම ගන්නවානේ රූප රූප අඛණ්ඩ 28 පෙන්නකොට එතකොට මේ මේ මෙතන හැම හැම ෂණේම සිතක් කිපෙද නිරුද්ධ වෙනවා. සිතක් නැත්තම් ඇත්තටම මැරිලා. සම්මුතිය මරණය තමයි සිතක් නැත්තම්. ඒ කියන්නේ හුස්ම වැටෙන්නේ නැත්තම් තමයි ඒක වෙන්නේ. ඒකයි ආස්වාස ප්‍රාස්වාස භාවනාව ආස්වාස ප්‍රාස්වාස සමතේ නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස බුදුන් වහන්සේ ආනාපාන භාවනාව වෙනම දේශනා කරනවා. ඒ භාවනා සූත්‍රය තුළ පෙන්වන්නේ දිගටම කියන්නේ අස සතෝ පස සතෝ කියලා. ඒ කියන්නේ නිවන් දක්වාම තියෙන හැමයි. ඒ කියන්නේ දැන් ඔතන විමෝචන චිත්තං අස්ස සාමීති පස්ස සාමීති කියලා දැන් එතන විමෝචන චිත්තං කියන්නේ නාම රූප පරිච්ඡේදය. බාහිර අධ්‍යයක් නැහැ, සිත අධ්‍යයක් නැහැ කියලා ඒ එන තැන. මොහතර කියන තැන, මොහතත කියන තැනත් එතකොට පෙන්නනවා මේ ආනාපාන භාවනාව තුළ මේ ආසෝ සස්ස සති ආසෝ පස්ස සති. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසෙ පෙන්නනවා. සෝ ආසෝ සස්ස සෝ අසෝ අසසති පසසති කියලා පෙන්නනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රාස්වාදෙ පෙන්නනවා. ඒ කියන්නේ හුස්ම වැටෙනවා කියන එක පෙන්නනවා. හුස්ම ඒ කියන්නේ හුස්ම වැටෙන බවට දැනීමක් තියෙනවා පෙන්නනවා. දැනීමක් තියෙනවා. බවට ඒ ආනාපාන භාවනාව. ඒක මෙතනට අදාළ නිකන් නෙමෙයි. එතනක් තියෙනවා විපස් විපස්සනා භාවනාව. ඒක දෙකම එකයි. මේ වෙනම දෙකක් නෙමෙයි. පරයන්කෙත් එකයි, සතවිරියව්වෙම එකයි, විදර්ශනා භාවනාව එකම එකම ස්වභාවයයි. එකම එකම දේ තමයි සිද්ධ වෙන්නේ අමරූප පරිච්ඡේදේ. පච්චේ පරිග්‍රහ ඥානය කියන එක. එතකොට එතනම විමෝචන චිත්තං කියන තැන තමයි සිත අතරම ආස්වාද ප්‍රාසස්සේ නොදැනෙන තැනක් එනවා. ඒක එනවා ඒක සමාධිමත් සිතට ඒක එනවා. හැබැයි එතන ගන්නෙත් නැහැ සිතක් නැද නැහැ කියලා. බුදුන් වහන්සේ ගන්න පෙන්වන්නේ නැහැ. එතන සිතක් දැනෙනවා. ඒ දැන ස්වභාවය නැහැ කියලා ගන්න. නමුත් ඒක ප්‍රායෝගික පැත්තදී හුස්ම නොදැනෙන තැනක් එතන එනවා. නමුත් එතරම් සිතක් තියෙන බව තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒ ඒක දකින්නත් මහා වීරයක් මහා මේ අතරම එතන නිදිමත කෙනෙකුට ඒ නිින්ද යනවා මිසක් ඒක පේන්නේ නැහැ. අසෝසාර අසසත සෝවාසෝපසති කියන එක පේන්නේ නැහැ. දැන් මේ ධර්මවන් මාගේ ඇවිල්ලා අපි හිතන තරම් බොළඳ එකක් නෙමෙයි. නෑ අරතුම මට විතක්ක ਵਿਚාර මේ නැතු එහෙම ඒක කොහොමද කෙරෙන්නේ කියලා මම දන්නේ ඒක අවශ්‍ය නෑනේ අපිට. නෑනේ. මොකද ඒක වේදේනේ. ඒක සමතේනේ තියෙන්නේ. විතක්ක ਵਿਚාර සංසිඳනයක ලෞකික භාවනාවක් ලෝකෝත්තර භාවනාවක් නෙමෙයි. විදර්ශනා භාවනාවක් නෙමෙයි ලෞකික භාවනාවක්. ඒ කියන්නේ එකම අරමුණක සිත තියාගෙන ඉන්නකොට වෙන එන එන අනිත් අරමුණු විතක්ක කියන්නේ. දැන් අපි බලන් ඉන්න බුදු පිළිමයක් තියා බුද්ධානුස්සතිය කියමු. දැන් එතකොට වෙනින් දේවල් මතක් වෙනවා කියන්නේ ඒවා තමයි විතක්ක කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. එළියේ මට දැන් අපිටම ආස්වාස ප්‍රාස්වාස කමටහන කියලා. එතකොට ආස්වාස ප්‍රාස්වාස කමටහනට අපි අරමුණු යොමු කරගෙන ඉන්නවා නම් දැන් වෙන එකක් හිතට එනවා කියමු අරමුණ. පරණකම් මතක් වෙනවා කියමු. එතකොට සිත ගිහිල්ලානේ. එතකොට විතක්ක ਵਿਚාර. ඒක තමයි විතක්කේ වෙනවා කියන්නේ. ඒක විතක්ක ਵਿਚාර. හිතක් විතර සංසිඳනවා කියන්නේ මේ වෙනින් අරමුණු වලට එන්න නොදී ආස්වාස ප්‍රාස්වාස හුස්මටම සිත පවත්වා ගන්න. ඒ නම් කරලා නෑ මං. ඔව් නෑ ඒක ඒක සමතේ. නමුත් මෙතන එහෙම නෙමෙයි. මෙතන සිත දකින්න එකටත් හැබැයි මේ ඔය පැත්තේ ඔය සමතේ දිනුවොත් වටිනවා. ඒ කියන්නේ මෙතන විත විසිරනකොට හිත පේන්නේ නෑනේ. එතකොට සමතෙන්තර විපස්සනාවක් නැහැ කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඕනම කෙනෙක් නිදි ගන්න ගිහිලා හරේ හුස්මට පොඩ්ඩක් හිත තියලා සමතේ පොඩ්ඩක් මෙනේ ඒක වටිනවා. මේ මාර්ගය දියුණු කරගන්න මුල් අවස්ථාවේදී සමතේ වටිනවා. ඉස්සර කර අර හුස්ම ඉහළ පහළ යනකොට මරණ මොහොත එහෙම සීකරණ ඇති මරණ අනුස්සතිය එහෙම කරා ඉස්සර ගොඩක් ඉස්සර හුස්ම ඉහළට යනකොට පහළට යනකොට මේ මොහොතේ මරණ අනුස්සතිය සීකරන්නේ ඒ විදි උගන්ලා තිබුණානේ අර තුනෝ දැන් මේ එළිය දැන් මෙතනදී මෙතනදී මේ වැදගත් වෙන්නේ සිත සිතට සිහිය පවත්වා ගන්න එකනේ ඔව්. මේකෙදී ලොකු කාර්යයක් තියෙනවා. මෙතන සමතෙත් ඕනි. මෙතන සිත දැන් උදේව ඥානය කියන්නේ උදේ කියන්නේ ඇති වෙනවනේ වය කියන්නේ නැති වෙනවනේ සරලව පැහැදිලි කරනවනේ නමුත් නැති වෙනවා කියවුවට මෙතන සිංහල භාෂාවේ වෙන වචනයක් නැහැ මේක පෙන්න නමුත් සිතක් නැති වෙන එකක් නෙමෙයි මේ කියන්නේ මේ සිහිය ඒ සිහිය පවතිනවා මේ මොහොතේ හටගත්ත සිත නිරුද්ධ වෙන එක. ඊගාව සිතත් ආයෙ හට ගන්නවා. නැති වෙන්නේ. එහෙම මෙනෙහි වෙනවා. එහෙම මෙනෙහි වෙනවා රතුන් වහන්සේ. එළියේ දැන් එළියේ රූප රාමු තියෙන නිසානේ සිතක් සකස් උනේ. නෑ නෑ මේක මේක අතිශයින් සියුම් කාරණාවක්. ඒ කියන්නේ ඔබතුමිය මෙන්න මෙහෙම දකින්න මේ මේ කම්බීරි වෙලත් නෑ, ඇස් පේන්නේ නැති වෙලත් නෑ, අන්ධ වෙලත් නෑ. එළියේ රූප කොහොමවත් පේනවා. එළියේ රූප පේන්නේ නැති වෙන්නේ නෑ කවදාවත්. එහෙනම් අඳ වෙන්න ඕනේ. එහෙම තියෙන දැන් ඔය රහතන් වහන්සේලා අඳ වෙලා නැහනේ. ආ. දැන් ඔය කියන විදිහට රහතන් වහන්සේලා අඳ වෙලා ඉන්න බෑ. එහෙම මේ එළිය පේන්නේ නැති වෙනවා. එහෙම දෙයක් නෑ මේක හොඳට හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මෙතන හරි ගැඹුරු. ඒකයි කියන්නේ මේක ඉතන තරම් බොළඳ නෑ කියලා. තමන්ගේ මට්ටමට ධර්මය ගන්න බෑ. ධර්මයේ තියෙන ඒ ගැඹුරට තමන් යන්න ඕනේ. වැටහෙනවද? එහෙම අර ඒ කියන්නේ ගමරේ තිය දැන් ධර්මයේ දිහා බැලුවාම අතිශයින් සියුම් අතිශයින් ගැඹුරුයි ගැඹීරයි ඒක අපි හිතන බොළඳ තැන්වල ඒ කියන්නේ අපි මේ ලෞකික මනස හරි බොළඳයි අපි හිතනවා මේ බොළඳ මනසෙන් මේක දකින්න ඒක එහෙම වෙන්නේ නැහැ එතන තියෙන සියුම් එක අපි අඳුන ගන්න ඕනේ මොකද්ද ඒ කියන්නේ කියලා අතිශය ගැඹුරු දෙයක් ඒ දර්ශනය තුළ තියෙන්නේ ඒ කියන්නේ ශබ්ද ඇහෙනවා වර්ණ පේනවා ඒව නැති වෙන්නේ ඒවා ඒවා මේ රහත් භාවයට පත් වුණත් ඒව නැති වෙන්නේ නැහැ. රස පටිසංවේදී, ශබ්ද පටිසංවේදී, වර්ණ පටිසංවේදී. ඒව නැති වෙන්නේ නැහැ. ස්කන්ධේ පවතිනවා. ස්කන්ධේ පවතිනකන් ඒව පටිසංවේදී තියෙනවා. නමුත් චන්ද රාගය නැති වෙනවා. ඒ කියන්නේ ඒක මෙතන රස රාගන පටිසංවේදී, ශබ්ද රාගන පටිසංවේදී, වර්ණ රාගන පටිසංවේදී. හැබැයි රාගය කියන්නේ කැමැත්ත. ඒ කියන්නේ මේ තණ්හා උපදී නැති වෙන්න හේතුව. ඒ යථාභූත ඥානෙ මේ සත්‍ය දකින්නවා කියන එක. ඒ අරමුණේ සත්‍ය දකින්නවා කියන එකයි මෙතන තියෙන ගැඹුරුම දේ. ඉතින් අරමුණේ සත්‍ය දකින්නවා කියන එක එතකොට අරමුණක් එනකොට ඒක බාහිරද? දැන් පොත කියන උපමා අපි ගන්නෙත් ඒකයි නිතරම ඒක ඕනම මොහතක හැමතිස්සම අහන නිසා Tamanටම තේරෙනවා. ඒක හැම එකටම ගලපන්න ඕනේ හැබැයි. එනේන හැම හැම හැම සිතක්ම බාහිරත් නෙමෙයි සිතත් නෙමෙයි කියන තැනට එන්න ඕනේ. හැබැයි ඒක පළවෙනි පළවෙනි එක මෙන්න මෙහෙමයි. ඒ එනේන එනේන එනේන අරමුණට ඒක දැන් එහෙම දෙයක් නැති බවට Tamanට මෙනෙහි කිරීම තුල මෙනෙහි කිරීම තුල දැන් අපි පිහියක් මුවත් තිනකොට ඒ අතට මේ අතට පිහිය ගෙනියනවානේ ඒක අතුල්ලනවානේ ගලේ ඒ ඒ ක්‍රියාව ඒ අතට මේ අතට ගෙනියන එක ක්‍රියාවක් විතරයිනේ නමුත් ඒකේ වෙනම ඵලයක්නේ පිහිය මුවත් වෙනවා කියන එක මෙන්න මේ වගේ මෙන්න මේ වගේ සිත දකින්න එක සිත සත්‍ය දකින්න එක එතකොට එතන සිත එන එන සිත සත්‍ය දැකලා මිදෙනවා ඒකයි වය ඥානය කියන්නේ සිත ඇත්ත දැකලා මිදෙන්න ඕනේ සිත නිකන් ඇති වෙලා නැති වෙන එක පෘථග්ජන භූමිය නෑ මට එළියෙත් නැති ඇතුළෙත් නැති ඇත්ත දැකලා ඇත්ත දකින්න ඕනේ හැම මොහොතෙම සිතේ සත්‍ය පෙන්වන්න ඕනේ ඇත්ත දකින්න ඕනේ. ඒ කියන්නේ අර පිහිය මුවත් වෙනකොට ඒ අතර මේ අතර සිත එනවා. ඒක ඇත්ත දැකලායි අනිත් පැත්තට මේ එන්නේ. එතකොට මේ මේ මේ මේ විදිහට සිතේ ඇත්ත දැකලායි සිත සිත නිකම්ම නැති වෙනව නෙමෙයි. එහෙම නැතුණත් සිත නිකම්ම නැති වෙනවා. අපි හිතමු දැන් මේ මොහොතේ සද්දයක් එනවා. එතන ඇත්තටම කපුටෙක් කියලා අපිට එනවා. නමුත් ඒ එනකොටම ඒකට බෙල්ල හරවලා බලනවා නම් කපුට ඇත්ත වෙලා. ඔව්. එතකොට ඒ ඉන්නේ එතනම Taman රවටුණා කියන එක එනම දකින්න ඕනේ. එතන බාහිර ලෝකේ තාම ඇත්ත වෙලා කියන එකක් දකින්න ඕනේ. මේක අවංක වෙන්න Tamanට සමන් මේ Tamanගෙම හිත පිරිසුදු කරන්න බෑ. මේක මේක හරිම සියුම් මෙන්න මේ දැකීම කියන එක. ඒ කියන්නේ දර්ශනය කියන එක. දස්සනා කියන එක හරිම සියුම්. මේක දිට්ඨිය කියන එක හරිම සියුම්. ඒ කියන්නේ මේක මේ ඒ කියන්නේ ඒ ඒ සබෑම ඒ සම්මාදිට්ඨියට එන්නේ නැහැ. එතන තවත් පැත්තක් තියෙනවා. මේ එක දෙයක්. ඒ කියන්නේ මේ එක දෙයක් කියන්නේ සිතට එන අරමුණ ඒ අතාවූත ඥාණයෙන් දකිනවා කියන එක ඒ දකිනවා කියන එක එක දෙයක්. ඒ දැක්කට පස්සේ ඒකට කම්පනයක් වෙන්නේ නැහැ කියන්නේ ඒ පැත්ත හැරිලවත් බලන්නෙත් නැහැ අන්න එහෙම ඒක දිම්බලාගෙන ඇවිදිනවා නම් දිම්බලාගෙම වටෙන් පිටින් එන ශබ්ද වලට දඟලන්නේ නැහැ මනස දෙනියන්නේ ඒ වගේ දැන් වටපිට බලනකොට ඒ පේනවා වුණාට ඒ පේන දේවල් වලට ඕනාට වැඩිය ඒක ලස්සනයි කිය කී යන්නේ නැහැ ඒක දැක්කා එතනින් ඒකේ සත්‍යයක් දකිනවා මේ හිත කියන එක හිත බල බල යනවා මේක මුලින්ම යෝගාවචරයක් විදියට කාලේ වෙන් කරගෙන ප්‍රයභාගයක් කර ප්‍රැක්ටිස් කරන්න ඕනේ දවසකට පැය භාගයක් හරි තමන් පොඩ්ඩක් ඇවිදිනකොට එහෙට මෙහෙට වාඩි වෙලා ඉන්නකොට වටපිට බලනකොට ඒ තමන් මෙනෙහි කරන්න ඕනි කමක් තියෙනවා. එහෙම නැත්නම් මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි එදිනෙදා එදිනෙදා එහෙම වෙන්නේ මේකට පුරුදු කරපු කෙනෙකුට විතරයි. පුරුදු කරපු කෙනෙකුට විතරයි රෙදි හොදනකොට, ඇඳුම් වනනකොට, ඇවිදිනකොට හැම දෙයකම පේන්න ගන්න කලින් හරි පුරුදු නියම විදිහට අර අපි ප්‍රැක්ටිස් කරන ට්‍රේනින් වෙන්න ඕනේ. එහෙම කරනවා. රෙදි කියන්නේ කියන්නේ මෙතන මෙතනදා ඔබතුමිය කතා කරන ඒ ඒ ස්වභාවය තුල අපි දැක්කේ නෑ හරියටම මේක අඳුනගෙන තියනවා කියන එක. ඉස්සල්ලාම හරියට අඳුන ගන්න ඕනම කෙනෙකුට පුළුවන් කියන්න මට සිත පේනවා කිය. නමුත් හරියටම මේ කියන විදිහටද මේ පෙවුනේ කියන එක එයා අධියර වශයෙන් දකින්නවද? ඒ කියන්නේ දැන් මේ පේනවා කියන එක මේ මේ මේ දිට්ඨිය කියන එකයි කතා දෙකක්. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක කතා වෙනම කතාවක්. ඒ දිට්ඨිය වෙනම එකක්. මේක වෙනම එකක්. මේ මේ මෙතන ප්‍රතිපදාව තුළ දකින දිට්ඨිය වෙනම එකක්. ඒ කියන්නේ මෙතන අතිශය සියුම් කතාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන යථාභූත ඥාණයෙන් යෝනිසෝ මනසිකාර මේ අර එන අරමුණ ආරම්මනේ එන ආරම්මණයට අපි හෝ සද්දසිතක් නම් ඒක කපුටා කියලා බෙල්ල හරව නැත ඒක ඒක ඒ දකින්න ඒක බාහිර නෙමේ මේ සිත ඇතුළෙම මේ මේ මේ හදාගත්ත මේ සංඛාරය දකින්න දැකලා ඒකට කම්පනයක් ඒ විතර ප්‍රතිචාර දැක්වීමක් යන්නේ නැහැ. එතරම් මේක ඇතිවලා නැතිලා ඊගාව සිතක් දකිනවා. ඊගාවට සමහර විට එන්නේ වෙනින් එකක්. සමහරට පොළොව පේනවා. ඒ පොළොව දකින හිත. හැබැයි ඒකට ඒ මොහොතේ පොළොව කියන්නේ මගේ හිතමයි කියලා ඒකත් දැකලා මේ හැමදකම දැක දැක මිදි මිදි යන ගමනක් පුරුදු වෙන්න ඕන. හැබැයි ඒක දැකලා මිදුණා කියලා ඒක සම්මාදිට්ඨිය නෙමෙයි. ඔතන තමයි අතිශයින් ගැඹුරු. ඒ කියන්නේ සම්මාදිටිය කියන එක ඔහොම අපි හිතලා කරන එකක් නෙමෙයි. ඒක සිතුවිල්ල. ඒක මානසිකාරයක්. ඒ මානසිකාර සවිතක්කයි, සවිචාරයි. සවිතක්කයි, සවිචාරයි කියන මානසිකාරය තුළ අපි මේ මොහොතේ එහෙම දකින්න එක ප්‍රතිපදාවයි. හැබැයි ප්‍රතිපදාව නෙමෙයි. මේකේ දිට්ඨිය කියන්නේ ඵලයයි. දිට්ඨිය කියන ඵලය සම්මාදිට්ඨිය කියන ඵලය හැබැයි මේ මෙන්න මේ විදිහට දැක දැක යනකොට ඒක ඒක ඒ ඒ එනේන අරමුණේ මිදි මිදි යනකොට තමයි යාට එන්නේ සම්මා සතිය කියන එක. සම්මා සතිය කියන එක ওই සම්මා දිට්ඨිය නෙමෙයි. සම්මා සතිය කියන එක Tamanටම මේ මේ මේ වෙනම සිහියක් අවදි වෙනවා. මේ සිතුවිලි වලට සිතුවිලි වල මිදුණු අවදියක් එනවා. අවදිමත් සිහියක් උපදිනවා. මේ මේ මේ ස්වභාවයේ වෙනම ඒකට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා. ඒ කියන්නේ මේ ආත්මීය ලෝකෙට මේ ලෝකයක් කියලා අපි කතා කරන මේ අරමුණු නේ මේ අපි අපි මේ ලෝකයක් කියලා අපි ගත්ත සංඛාර ලෝකේ. ඒකේ මිදුණු ස්වභාවයකට අන්නේම දැනීමක් ඇති වෙනවා අභ්‍යන්තරේ. අනේ දැනීම තමයි ඥානෙ. එතරයි තියෙන්නේ සම්මා සතිය සම්මා සමාධි. ඒ ආරා යන්නේ. එතන එතරයි සම්මා එතනින් තමයි යන්නේ දිට්ඨිච අනුවගම්ම සීලවා දස්සනේන සම්පන්න. ඒ දර්ශනයටපත් වීමයි අවශ්‍ය වෙන්නේ. මෙතන මූලිකාධියරේ අපි පෙන්වන යථාභූත ඥාන යථාභූතව දකින්න එක නෙමෙයි. ඇහෙනවනේ ආ යථාභූතෝ දකින්න දේ නෙමෙයි අර අපිට අවසානයේ එන ඒ කියන්නේ මේක දැන් අපි හිතමු සතියක් කරනවා සති දෙකක් කරනවා මාසයක් පුරුදු කරනවා මාස හයක් සමහරට අවුරුද්දටත් වැඩියයි අපිට ඒක කියන්න බෑ කෙනාගේ කෙනාගේ මේකට දක්වන මේ විශ්වාසයට ලොකු ලොකු Tamanට ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ මේ ගැන ලොකු මේකේ මේ දේ වෙනවා කියන දැඩි ඒ කියන්නේ අවබෝධයක් නැත්තම් එයා ඒක ගණන් ගන්නෑ නෑනේ එයා ඒක ඕනාවට පාට කරනවා ඕනාව ඒ පාවට කරන්න ගියොත් තමයි කාලේ ගොඩක් යන්නේ. අවුරුදු 7ක් බුදුන් වහන්සේ උපරිම යනවා කියලා කියන්නේ ඒක තමයි. අන්තිමට කම්පනයක්ම නැහැ මට මොනම දෙයකටවත් දැන් මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම අවදිය කියන එක කාටවත් අපිට දැන් අපිට අපිට කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි ඔබතුමිය. ඔව්. ඒ ඔබතුමියගේ සාන්දිටික දෙයක් මේ අවදි වෙනවා එක. අවදි වෙන කෙනාට ප්‍රශ්න නැහැ. අවදි වෙන කෙනාට එයා දන්නා නිවන් දැක්ක කියලා. ඒ අවධිය තුල නිවනයි තියෙන්නේ. ඒක දකින්නයි මේ ඔක්කොම කරන්නේ. හැබැයි ඒක මේ ලෝකෙට මේ සංකාර ලෝකේ ඒ කියන්නේ මේ අපිට මේ පේන ඇහෙන දැනෙන හැම දෙයක්ම සංකාර තියෙනවා. වචන තියෙනවා. නාමයක් තියෙනවා. අපි ඒකට අපිට ලෝකේ මේ ආත්මීය ස්වභාවයක් තමයි අපේ මේ සිත පවතින්නේ. ඔන්න ආත්මීය ස්වභාවයේ ගිලිහි කියන ගිය ස්වභාවයක යම් කිසි දැනීමක් එනවා. ඒ ලෝකෙට අයිති නැති ස්වභාවයකට අවදි වීමක් එනවා. අන්නේ අවදියට ආයනක් යන නිවනයි දකින්නේ. මේ මොහොතේ අවදිය කියන තැන තමයි අපි පෙන්නන්නේ. ඒක ගොඩාක් වෙලාවට පෙන්නනවා ගොඩාක් වෙලාවට කටින් කියන උත්සාහ කරනවා මට ඒක තියනවා වගේ. නමුත් අපිට තේරිලා තියෙනවා ඒ තියනවා කිව්වත් ඒ අය ගාව ඒක තියනවාද කියන එක අපිට දකින්න අපිට කියන එකනේ ඒකලා. නමුත් එයාට සාන්දිටිකන එයා දන්නේ ධර්මය අඳුනගෙන නැහැ ගොඩක් වෙලාවට. එයා දන්නේ තාමත් එහෙම එහෙම දෙයක් තියෙන බවත් එයා දන්නේ සමහරට එයාම රැවටිලා. සමහර වෙලාවට අවුරුදු 70ක අම්මා කෙනෙක් අපිට කතා කරා අවුරුදු 10ක් විතර අවුරුදු ඒ අම්මා කියන අවුරුදු 3ක් අවුරුදු 3ක් ඒ අම්මා මේ මේ විදිහට බැලුවලු නමුත් ඒ අම්මා කියනවා අපි පැහැදිලි කරාම නමුත් ආරයන් වහන්සේ ඔය කියන විදිහට 100ක් අපි අවදි වෙන්න දැනගෙන හිටියේ නැහැ කියලා අපි දැනගෙන හිටියේ නැහැ කියලා මේ විදිහට දකිනකොට මේ විදිහට වෙනස් දෙයක් අවදි වෙනවා කියලා ඒ ටික නම් ඇහුනේම නෑ තමයි කාගෙන්. ඒකම නමුත් හැමතිස්සෙම අපි මේ අපි උගුල වේරහ වෙනකන් කියන්නේ. අපි මේ අපි මේ පුළුවන් හැම මොහොතෙම කියන්නේ ඔන්න ඕකමයි. නමුත් ඒක තේරුම් ගන්නේ ඔබතුමියගේ අවබෝධය අනුවනේ. දැන් ඒකනේ දැන් ඔතන දැන් කිව්වම සිත නැති වෙනකොම සමහර අය හිතන් ඉන්නවා දැන් මේ සිත නැතුණා කියලා. නමුත් ඒ සිත යථාභූත ඥානෙත් දැකලා නැහැ. එයා ඒ සිතේ ඇත්ත දැකලත් නැහැ. සිතවිලි ඇති වෙලා නැති වෙනවා අර සාමාන්‍ය පු탁ජන මිනිස්සෙක්මයි බලනකොට. නමුත් එයා කිසි දිනුවක් නැහැ. ඊට පස්සේ එයා කියනවා සතියක් දෙකක් ගිහිලා කෝ ආරයන් වහන්සේ මම මේ දැන් මේ සිතුවිලි තියෙන තැන ඔක්කොම වෙනවා. නමුත් මට එහෙම දිනුවක් නැහැ. දිනුවක් නැත්තේ එයා ධර්මයේ දන්නේ නැහනේ. එයා දන්නේ නැහනේ මේ ප්‍රතිපදාව මොකක්ද කියන එක. එයා හිතන් ඉන්න දේ නම් ප්‍රතිපදාව. ඒක එයාගේ ප්‍රශ්නයක් නේ. අපි පැහැදිලි කරන දේ වරදක් නැහැ. අපි පැහැදිලි කරනවනේ මේ කාර්යය. මේ දේශනා එකයි අපි අහන්නේ සමහරලාට කීයක් ඇහුවද කියලා. ඉතින් සමහර අය එකක් දෙකක් තුනක් අහලා වැඩේ හරි කියලා හිතලා හිත ඇති වෙනව නැති වෙනව කියලා දැකලා දැම්මට මුකුත් නැහැ කියලා ඊට පස්සේ ඔය වගේ හිතද හිත දැනෙන්නෙත් නැහැ කියලා ඊළඟටම අන්තිම බලනකොට එයා ඉන්නේ වෙනින් මානසික තත්වයක ධර්මයේ හරියට මේ එහෙම ක්‍රීඩාවක් නෙමෙයි මේක මේකේ ලොකු ගැඹුරක් තියෙනවා මේ කියන දේ මේ මේ සමහර වෙලාවට මේ අවදිය කියන එක බැලුවාම මේක සිතුවිලි නෙමෙයි කියනකොටම වැටෙන්න ඕනේ මේ සංඥාව කියන එකයි අපි මේ ගන්නේ මේකේ අතුලාන්තේ වෙනින්ම කතාවක් තියෙන්නේ. මේ සංඥාව අපිට මේ සංකාරයෙන් නැති කරන්න බෑ. මේ සංකාර තියෙන තාක්කල් අපිට සංඥාවට අපිට ලං වෙන්නවත් බෑ. සංඥා නිරෝධයට යන්න බෑ. සංඥා නිරෝධයට යන්න නම් මේ සංකාර වලින් මිදෙන්න ඕන. හැබැයි මේ සංකාර වලින් සිතුවිලි වලට මිදෙන්නත් බෑ. සිතුවිලි වල මේ මේ මේ බුදුන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව අතිශය සියුම් අතිශය ගැඹීරයි. නමුත් යමෙක් හරියට මේක වඩනවා නම් බුදුන් වහන්සේ අප වුණාට එහෙම අපිත් අප වෙනවා. අවම වුණොත් ඒ කියන්නේ අඩුම දින 7. වැඩිම වුණොත් අවුරුදු 7ක්වත් යනවා තමයි. හරියට ඒක හරියට අඳුනගත්තොත් අඩුම කාලය යනවා. අඩුම කාලෙකින් ඒක දකින්න පුළුවන්. හැබැයි ඒක හරියට අඳුන ගන්න කම්ම කාලය යනවා. එයාට ගල් ගත වෙනවා ඒක දකින්න. එයා ඒක දකින්න දකින්න දකින්න ඒක අවදි වෙන්න කල් යනවා. අවදිය කියන්නේ නිවනමයි. මේ නිවන මේ මොහොතේ තියෙනවා දකින්න. හැබැයි ඒකට මහා ගැඹුරකට මේ මේ මේ මේ කියන දේ මහා මහා පුදුමාකාර විදිය ඕනකමකින් පුදුමාකාර විදියට මේක ඒක හොඳින් ලියා ගැනීමෙන් ගන්න ඕනි තැනක්. මොකද මේ යථාභූතව එන අරමුණේ ශබ්ද ආරම්මණය යථාභූතව එතන දකින්න එක. බෙල්ලව තරවල බලන්නේ කියන එක. බෙල්ලව තරවල බලන්නේ කියන්නේ ඒ ආපු අරමුණ නිමිත්ත ඒ ආපු අර ඇත්තටම මේ අරමුණ ක්‍රියාසිතක් බවට පත් වෙනවා. විඥානය අනිදස්සන වෙනවා. හැබැයි යා බෙල්ල හරවලා බලනවා කියන්නේ එතන එයා ඇත්තටම කර්මපතේටත් අයිති වෙනවා. කාය කාය සංකාර සිද්ධ වෙනවා. එයාගේ එතන ඒකට එයා රැවටුණා වෙනවා. මනෝ සංකාර සිද්ධ වෙනවා. ඉතින් එතකොට එතන එතන එයාට කර්ම කර්මේ භූමියේ ඉන්න වෙනවා. බෙල්ල හරවලා බලනවා කියන්නේ කොහොමද කර්ම භූමියට එනවා. එයා ඒක ඇත්ත කරගෙනයි තියෙන්නේ. එතන එයාට කර්මයෙන් ගැලවිලා නැහැ. එයා කර්ම විශේෂය තුල එයා නැවත උප්පත්තියක දුගතියකට හේතු වෙනවා. මෙතන ක්‍රියාසිතට එන්නේ ලෝකෝත්තර භූමියට එන්නේ ආර්ය භූමියට එන්නේ කර්ම විශයෙන් ගැලවෙන්නේ මේ අරමුණට යන්තම්වත් ප්‍රතිෂ්ඨාවක් නැති වුණොත් විතරයි. හැබැයි මේ අරමුණ සත්‍ය දකිනවනම් ඒ අරමුණ එතනම නිරුද්ධ වෙනවනම් ඒ ඊගාව අරමුණත් එයා දකිනවනම් ඒ අරමුණ සත්‍ය දකින යථාභූත ඥාණයෙන් දකිනවනම් ඒ අරමුණ එතනම එයා නිරුද්ධ වෙනවනම් හැබැයි යා ඊට පස්සේ ඒ ඒක දකින්නකොට දකින්නකොට දකින්නකොට ඇත්තටම ওই කෙනාගේ ওই කතා කරන අපි ওই කියන කෙනාගේ ඒ එනේන අරමුණ නිමිත්ත දැක දැක මිදෙනවා කියන්නේ එයා ඊර්දයෙන් ඉන්නේ. ඇත්ත කතාව. ඇත්ත කතාව ක්‍රියාසිතක් එයා ගාවට හිටින්නේ. එයා එකේ ක්‍රියාවලිය විතරයි පේන්නේ. එකකටවත් එයාට එතකොට හට ගන්න හැබැයි ඒක කිය කිය කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කාට හරි කියන්න ගියොත් ආයි වැහෙනවා. ආයි සිතුවිලි එනවා. සිතුවිලි එනවා කියන්නේ ඔරුව පෙරලෙනවා. මේක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේකේ කාටවත් කියන්නත් බෑ මේ කතාව. මේ මේ මේක ප්‍රගුණ කරනකොට වැඩි කියන්න යන්නවත් හොඳ නෑ. කතා කර මේ ගැන කතා කරන්නවත් හොඳ නෑ. මේම දෙයක් පේනවා කියලා කියන්නත් හොඳ නෑ. මෙතනදී කොහොම හික්මීමක්, ඉවසීමක්, සංයමයක්, කන්ති පරමන් තපෝ කියන විදිහටයි මේ භාවනාවට එන්න ඕනේ. විදර්ශනා භාවනාවට එන්න ඕනේ. විදර්ශනා භාවනාව ගිරව් වගේ කෑ ගහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මේ නිකන් මේ අනිත්‍ය අනිත්‍යයි කියලා කියවන එකකුත් නෙමෙයි. මේක අතිශය ගැඹුරුයි මහා ශාන්ත ස්වභාවයකට එනවා මේ භාවනාව කරනකොටම. කරනකොටම හික්මීමක් වෙනවා. සංයමයක් එනවා. අර සබ්බාස සූත්‍රයේ කියනවා වගේ අදිවාසනා, පටිසේවනා, සංවර සියරම ටික එනවා මෙතන. පටිසේවනා සියල්ලම එනවා. මොකද අතුලාන්තේ විශාල යුද්ධයක් වෙනවා. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ ගිලානපච්චයම් පටිසේවම් පටිසංකා යෝනිසෝ කියලා මේ මේ සතර ඉරියව්වෙම භික්ෂුවට මෙහෙම කියනවනම් ගිහියෙක් කොහොම කියන්න ඕන? ගිහියෙක් ආහාර වළඳන කොටත් භික්ෂුවට ආහාර වළඳනකොට විතරද? නෑ ගිහියෙක් ඇඳුම් අඳින කොටත් අයි භික්ෂුවට විතරද? ගිහියෙක් ඇවිදින කොටත් අයි භික්ෂුවට විතරද පටිසංකාතේ? මාර්ගය නම් එයා භික්ෂුවක්. එයා චීවරේ දාගෙන හෝ චීවරේ දාගෙන නැතුව හිටියත් මේක වස්තරෙන් කියන්න බෑ. අභ්‍යන්තරයේ ප්‍රතිපදාව තුල හරියට ඉන්නවා නම් භික්ෂුව ඔබතුමිය භික්ෂුණියක් වෙනවා. තමන් භික්ෂුණියක් කියලා තමන් බුදුන් වැඳලා භික්ෂුණියක් විදියට කටයුතු කරන්න ඕනේ. gedara hitiyat කොහේ කියන්න. කාටවත් කියන එකක් නෙමෙයි. සැබෑම භික්ෂුවක් නම් සිතේ සත්‍ය නියම විදියටම යථාභූත ඥාණයෙන් දකින්න කෙනෙක්. ඒ භික්ෂුත්තේ තමන්ටම තමන්ට පුළුවන් දරා ගන්න. ඒ භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා බුදුන් වහන්සේ පිරිනුවේ අන්න ඒ වගේ අයට. ඒකට වෙනම මේ මේ සම්මුතිය තුළ චාරිත්‍ර වාරිත්‍ර නෙමෙයි වැදගත් තමන් සියලු කෙලෙස් නැසලා අරහත්ත්වේ කරා යන ගමන. අන්නේ ආයටයි සෝතාපන්න වෙන්න පුළුවන්. අන්නේ ආය අනාගාමි වෙනවා. එයා මහා වීරියකින් කටයුතු කරනවා. මුල මුලින් එහෙම තමයි. ඒක මිදි මිදි යනකොට මහා සුවයක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ආ ලෞකික භූමියට අයිති නැහැ. ඊට පස්සේ භාෂාව ගොඩාක් වෙනස් වෙනවා, කතා කරනවා, සංවරව ගොඩාක් ඒවා වෙනස් වෙනවා. ඉතින් ඒක හරි ගැඹුරුයි. හරි සියුම්. අර අවදිය කියන එක හරියට නිකන් ඇත්තටම මිහිපිට දිව්‍ය ලෝක කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අවදිය තියෙනවා කියන්නේ සිතුවිලි වලින් මිදිලා. එයාට කිසිම දුකක් දැනෙන්නේ නැහැ. එයාට කිසිම දෙයක කම්පාවක් නැහැ. එයා මහා පුරුෂයෝ. අටලෝ දහමින් කම්පා වෙන්නේ නැති මහා පුරුෂයෙක් වෙනවා. මොකද සිතුවිලි වලට අයිති නැහැ. ඒ අවදිය අතිශයින් ගැඹුරුයි. මේක මා එකයි කිව්වේ මේක මහා ගෝර සසරක අවසානයක්. මේ මහා ගෝර සසරක අවසානය කරන්න පුළුවන් ද බොළඳ මනසකට බෑ. ඒකට අවදි වෙන්න ඕනේ. ඉතින් ඒක දකින්න ඕනේ. ඒ මොහොතේ එන අරමුණ ආරම්මණය හොඳින් දකින්න ඕනේ. සිත හොඳින් දකින්න ඕනේ. ඒ දකින්නා වගේම එනේන සිත අර විදියට දකින්න ඕනේ. දැන් සද්දේ එනකොට ඒක කපුටෙක් කියලා බෙල්ල හරවන්නවත් යන්නේ නැහැ. එතකොට ඒක දැක්කා, තමන්ගේ සිතම් බව දැක්කා, බාහිර කපුට නැති බව දැක්කා, අපි දාගත්ත ප්‍රඥප්ති කියලා දැක්කා. ඒ විදිහට පොළොව දකින්නවා ඊගාව සිත. ඒකත් දැක්කා. පොළොව කියලා දෙයක් නැහැ. තේරම විඥාන මායාව කියලා දැක්කා. මේ මගේම මේ අභ්‍යන්තරයේ විඥානයන්නේ මේ මේ මේ මෙහෙම දෙන්නේ මේක සත්‍යයක් නෙමෙයිනේ කියලා දැක්කා. එතනින් මිදෙනවා. බාහිරනොත් මිදෙනවා, සිතනොත් මිදෙනවා. ඒත් 이르දීන් යන ඊගාවාඩිය තියෙනකොට 이르දීන්. 이르දීන් කියන්නේ එතන පොළවත් නැහැ. එතන කකුලක් නැහැ. ඇවිදින කෙනෙකුත් නැහැ. නිකම්ම ක්‍රියාවලියට එන්නේ. ඒ විදිහට තමයි එතකොට කොලයක් පෑකුණා. අර සද්දයක් ආවත් ඒවා කොල කියලා කතා නැහැ. සද්ද කියලා සද්ද සද්ද විතරයි කියලා තේරම සද්ද එකක් වගේ. එමන් ශබ්ද ශබ්ද ලෝකේ තියෙන ශබ්ද. ශබ්ද වලට නම් නැහැ. ශබ්ද ශබ්ද විතරයි. එතකොට වර්ණ ඒවා හැඩතල ඒවට නම් නැහැ. මෙන්න මේ විදිහට එකින් එක එකින් එක බල බල ලිහලිය බල බල මේ මහා සක්මන් භාවනාවක්. මේ යන්නේ අරහත් අරහතන් වහන්සේ නමක්ගේ භාවනාවක්. ඒක මේ වේගෙන් ඇවිදින එකක් නෙමෙයි. ඒක හරි සියුම්. තියෙන හැම අඩියක් පාසා සිහියේ. බලන බලන පැත්තක් පාසා සිහියේ. එතකොට හැරෙන හැරෙන දිහක් පාසා යෝනිසෝ මනසිකාරය. හැරෙන හැරෙන තැනක් පාසා මේ මේ කියන දේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති විසින්නෝවා සිටින්නෝවා සම්පජානකාරී හෝති මේක කවියක් නෙමෙයි මේ හැරුණත් මේ බැලුවත් මේ ඉදිරියට කියත් පසුපස බැලුවත් කිසිම තැනක දෙයක් නැහැ බුද්ධම කතාවක් වෙනවා මේක මේක සම්පූර්ණයෙන්ම ලෞකික භූමියෙන් වෙනස් මේ ස්වභාවය පුහුණු වෙන්න ඕනේ එතනටම ගැඹුරට එකපාරට යන්න බැරුණත් පොඩ පොඩ එතනට මෙන්න මේ තැනට යන්න ඕනේ ඒක මේ අපි කරන දෙයක් නෙමෙයි අවදිය කියන්නේ. අපි කරන්නේ මේ එන එන එක මෙන්න මේ විදිහට දකින්න එක විතරයි. සත්‍ය දකින්න එක විතරයි. නමුත් අවදිය කියන එක ඒ ඒ ඒ තන මෙහෙම මෙහෙම දකින්නකොට Tamanට සිහියක් උපදිනවා Tamanටම දැනෙනවා දැනීමක් මේ ලෝකෙට අයිති නැති ස්වභාවයක්. මේ ලෝකෙ මිදෙන ස්වභාවයක්. අන්න ඒකයි මිදීම. ඒකයි ඇත්තටම අත්ංගමය. ඒකයි මේ සමුදයන් දකිනවා අත්ගමේ දකින්නවා කියන්නේ ඔකටයි. ඒ අත්ගමේ දකින්න එක තුල මෙන්න මේ අවධිය තුලයි ඒ අවධිම අවධිය තුලයි ඥායස් අධිගමයි ඒ ඥානයන් තමයි අවදි වෙන්නේ. ඒ ඥානෙ තමයි අවදි වෙන්න ඕනේ. එතන Tamanටම සියල්ලම දැනෙන ඒ ඥානෙට අසු වෙනවා ඊට පස්සේ. ඒ ඥානෙ අවදි වෙනකොට ඒ ඥානෙන් තමයි සියල්ලම Taman සිතුවිලි වලට අයිති නැති වෙන්නේ. අර ලෝකෙට ගැටි ගැටි ගිය ඒ ඒ හිතට ඇති වෙති බල බල ගිය කෙනා ඒක ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන්නේ ඔන්න ඔතනයි. බල ධර්ම බවට පත් වෙන තැනයි ඥාය ඥානයේ ඥාය සාධිකවයි. ඉතින් එතන සිතුවිලි නෑ ලෝකෙන් මිදිලා මේ ලෝකේ නෙමෙයි. එතකොට අපි මේ ලෞකික භූමියෙන් මිදිලා. අතරම නාම රූප භූමියෙන් මිදිලා. නාම රූප දෙකෙන් මිදුණු තන පච්චේ පරිග්ඝා ඥානෙ තියෙන්නේ. ඒ මිදුණු තන අවදි වෙන්නේ ලෝකෝත්තර භූමිය. ඒක ආර්ය භූමිය. ආර්ය භූමිය කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. ඔය අවධිය තුල කෙනෙක් නැහැ. අන්නේ අවධිය තුල මහා දියුණුවක් තියෙනවා. මේ නිවනයි ස්පර්ශ කරන්නේ. මේ නිවන් දකි. මේ නිවන මේ මොහොතමයි කිව්වේ ඒකයි. ඊටාම ගැඹුරුයි. ප්‍රායෝගිකයි. ඉතින් මේ මේ මේ මේ මේ ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේ මොහොතම ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යඋප්පන්න ධර්මයක්. සාන්දිටික වෙනවා. Tamanටම Taman නිවන් දකිනවා. මේක මහා පුදුමාකාර ආත්ම භාවයක් වෙනවා එතකොට. මේ සංඥාව නිරෝධයට යන එක Tamanටම දැනෙන ස්වභාවය එතන ඉඳන් තමයි ආරම්භ වෙන්නේ. එතන ඉඳන් සංඥාව Tamanගේම සංඥාව ඒක මේ සිතුවිලි නෙමෙයි. සිතුවිලි නෙමෙයි සංඥාව දැනෙන සංඥාව නිරෝධය වෙගෙන යනවා දැනෙනවා. සංඥා නිරෝධය දැනෙන්න ගන්නවා. ඒක දැනෙන තාක් අපි කොහොමද මාර්ගේ ඉන්නවා කියන්නේ. හැබැයි මේ දැනෙන්නේ නිවනයි ඒක දැන දැන යන්නේ. ඒ අරහත්ත්වේ කරා යන මගයි. අන්න එතනයි සෝතාපන්න මාර්ගයේ එතනයි එතන සකදාගාමි යන මාර්ගයේ එතනයි අනාගාමි මාර්ගයේ මේ මාර්ගයේ යමෙක් යයිද ඒ කාන්තේම නිවන් දකිනවා. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මෙයයි ඒකායන මග්ගෝ අයම් භික්කවේ කියලා මෙන්න මෙතනට අවදි වෙන්න ඕනේ. ඒ ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඔබට දැන් කන වැකෙන. මේ මාවතට හඳුනා ගන්න එක අතිශයින් ගැඹුරු කටයුත්තක්. ඒකටම ඒ තමන්ගේ මේ මේ නිකම් මේ ඔළුවට ලොකු මේ නිකන් ආරෝපණයක් කරගෙන බුදු පිළිමයක් ඉස්සරහා සාදු සාදු කියලා වඳිනවට වැඩිය මේ මහා ගාම්භීර පරම සත්‍යට දැන් වැටෙනවා තුන්නා දැන් නම් වැටෙනවා ඒක තමයි එතනට මං ගැටලුව ලියා ගන්න කතා කරේ අන්තිමට මට ඕන නෑ මේ මේක මේක ඇත්තටම දැන් අම්මලා නිතරම කොච්චර කතා කරත් අපරාධයක් අම්මලාගේ ආවුස ගෙවිලා යනවා. දිනෙන් දින මරණයට ලං වෙනවා. හරි අපරාධයක් අම්මලාට සිද්ධ වෙනවා. අම්මලාට හයිය තියෙන කාලේ ටික ටික අඩු වෙනවා. මේ සත්‍ය අවබෝධ කරගන්න තිබුණු කාලේ අපරාධේ නාස්ති වෙනවා. අපරාධේ මහා ලොකු අපරාධයකට මේ දැන් අතරම අම්ම වුණත් මේ අම්මට අම්මට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රෙකුට විතරයි. ඒක දැක්කා දර්ශනේ දැක්කනම් දර්ශන දැක්කදී අම්මට නොකියුවත් අපිත් වැරදි. අපිත් අර ලෞකික භූමිය තුල අපිට පුළුවන් මිනිස්සුත් එක්ක බොහොම මේ නිකන් කන බොන ඒවා කතා කර කර බොහොම නිකන් මේ හිත දිනාගෙන ඉන්න පුළුවන්. අපිට හිත දිනා ගැනීම මොන පළක්ද? ඊගා මොහොත මේ ශරීර කූඩුවත් පොළොවට පස්සේ ඕනම් පොඩි කාලයක් පවතී. ඔය පුංචි කාලේ මොකක්ද ඇති ඵලේ? නේද? ඉතින් ඕන තරම් අපිට සතුරු සාමිච්චිය දෙන්න පුළුවන්. කන බොන ඒවා ගැන දරුවෝ ගැන ගෙවල් දොරවල් ගැන ඕන තරම් කතා කරනවා. නමුත් මේක කියන කවුද ඉන්නේ? මම දවසෙම ඉතින් මෙනෙහි කර කර අතරම අතරම ඔබතුමීට වැටෙනව නේද මේක කියන්න කෙනෙක් නෑ නේද නෑ මේ ටික වුණා මේක නේද අතර මේටි මේක නේද එහෙමනම් අපේ යුතුයකම වෙන්න ඕනේ මේක තමයි අඩු වෙලා තියෙන්නේ අතරම අනිත් ඒවාට ඕන තරම් භික්ෂුන් වහන්සේලාත් ඉන්නව නේද අසමාජය ඕන තරම් පිරිස ඉන්නව නේද සතුට බෙදා ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා නමුත් මේ සත්‍ය සත්‍යයේ පරිවිඩය දෙන්න පුළුවන් බොහොම ටික දෙනාටයි ඒකට හේතුව ඒ අයට ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ දැඩි විශ්වාසයක් නැහැ. ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන කෙනෙකුට විතරයි මේක නිර්භයව කියන්න පුළුවන්. මෙන්න මේක වෙනවා කියලා. ඒකයි කල්යාණ මිත්‍රාට විතරයි කියන්න පුළුවන්. මේක වෙනවාමයි කියලා. මේක ඔබ කරන්න ඔබ මේක වෙනවාමයි කියලා ඔබ නිවන් දකින්නවාමයි කියලා කියන්න පුළුවන් නිවන් දැකපු කෙනෙකුට විතරයි. ඒකයි මෙතන තියෙන්නේ. මේ විදිහටයි. ඉතින් මේ පණිවිඩය දැනුණානේ. මේ පණිවිඩය දැන් දැනුණා. මෙතන දෙයක් තියෙනවා. මේක අපි හිතන දේ නෙමෙයි. මේක වෙනස්ම කතාවක්. අපි දකින්න එකක්. නමුත් වෙන්නේ වෙන එකක්. වෙන දේ තමයි වැදගත් වෙන්නේ. ඒකයි මෙතන කෘත්‍ය ඥානෙ කෘතඥානෙ කියලා දෙකක් පෙන්නන්නේ. නැත්තම් බුදුන් වහන්සේට තිබුණා කෘත්‍ය ඥානෙන් ඉවරයි වැඩේ. නෑ නෑ කෘතඥානෙ කියන්නේ මේක කරනකොට වෙන එකක් එන්නේ. මේක කරනකොට මේ මේ විදිහට සත්‍ය දකිනකොට වෙනින්ම වෙනින්ම දෙයක් සිද්ධ වෙනවා. ඒකයි කෘතඥානය කියලා වෙනම පෙන්නන්නේ. කෘත්‍ය ඥානය අපි කරන දේ වෙනම පෙන්නනවා. හැබැයි ඒක කරනකොට වෙනම කෘතඥානය අපි කරන එකක් නෙමෙයි. ඒකයි ඥාය සාධිගමය කියන්නේ. ඒක කරන එකක් නෙමෙයි. ඒක අපේ අම්බින දෙයක් ඵලයක්. ඒ ඵලය ලැබෙන්නේ අර අවධියක් එක්ක එනොයි. ඒත් මේ මේ ලෞකික භූමියේ අපි මේ අපි මේ ආයතනවල මේ සීමාව අභිභවාගිය ඥානයක් අවදි වෙන එක. අපිට හිතලා කරන එකක් නෙමෙයි. හිතලා කරන්න පුළුවන් දෙයක්වත් නෑ ඒකේ. කාටවත් හිතලා නිවන් දකින්න බෑ. ඒකයි අපි කියේ මේ සිතිවිලි වලට නිවන් දකින්න බෑ කියේ. හැබැයි මේ අවදිය තුළ ඒකාන්ත. ඒක යමෙකුට අවදි වුණොත් එයාට ඒක මොකක්ද අර යට නූල අහුණා කියලා අපි කියන්නේ ඒකයි. නූල් බෝලෙම ලියලා යනවා. මේ අන්තිම ආත්ම භාවය. දැන් වැටුණා නේද? කොහොමදයි? ඒක හොඳයි ඒක බුදු මිනර ගොඩක් ඒක වටි මොකද ගොඩක් අපිට කතා කරන්නේ අවුරුදු 70 පැනපු අය. අපි බැලුවා අපි බැලුවා අපි බැලුවා මේ දින කීපේ අපි බැලුවා මේ දින කීපේ අපිට වැඩියෙන්ම කතා කරලා තියෙන අවුරුදු 70 කනපු අය. ඒ අපේ වැඩිම ඉන්නේ අම්මලා. හැබැයි ඒ අතර අම්මලා කියනවා අවුරුදු 5 අවුරුදු 3 අවුරුදු ගණන් කියන්නේ. අපි අපි අපි අපි ආර්යයන් වහන්සේ මේ මේ හිත බලනවා කියලා. නමුත් අම්මට මෙන්න මෙහෙම දෙයක් දැනුනේ නැද්ද කියලා අහනකොට ඒ අය අසරණ වෙනවා. අනේ අපි ඒක දන්නේ නැහැ නේ කියලා කියනවා. එහෙම දන්නේ නැතුව කවුද නිවන් දකින්නේ? ඒ දන්නේ නැතුව නිවන් දකින්න බෑ. ඒකයි යායුතු මාවත ලිපිනේ දැනගෙන යායුතුයි කියන්නේ. ඒකයි කල්යාණ මිත්‍රයා පණිවිඩය දිය යුතුමයි කියන්නේ. එතන ලොකු දෙයක් තියෙනවා. මේ අවදිය කියන එක ඇත්තටම අවදිය අවදි වෙන ආකාරයක් පෙන්වනවා. ඒක පෙන්වන එක තමයි නැත්තම් මේ මම රහත් කියන එක ලොකු ලොකු දෙයක් නෙමෙයිනේ. ඒවා ලොකුකම් නෙමෙයි. ඒවා ලොකු ලොකු දේවල් නෙමෙයි. නමුත් මේ මාර්ගය පෙන්වන එක කොයිතරම් වැදගත්ද? මේ මාර්ගය හරියට යමෙක් පෙන්නනවා නම් එයා අනිවාර්යයෙන්ම අනිත් කෙනාව නිවන් දක්නවා. එයාට පුළුවන් ඒ කියන්නේ ඒ කියන්නේ එයා මාර්ගය කියන අනිත් එක්කෙනාගේ එයාගේ කටයුත්තක් තමන් ඒක දැකලා යන්නේ ඒක. ඒක තමන්ගේ අතේ තියෙන්නේ. තමන් තමයි සාන්තිත්‍තික වෙන්නේ. නමුත් මේ මා කල්‍යාණ මිත්‍රා පණිවිඩය හරියට දෙන්න ඕනි. මොකද මේ මෙවැනි යුගයක අද වගේ කාලෙක මේ සංගවුණු ධර්මයක් ඉස්මතු කරනවා කියන එක ඇත්තටම මහා විශාල මහා විශාල ගැඹීර කටයුත්තක්. අපිට ඒක පේනවා මොකද මේ අඩුයි බොහොම අඩුයි අපි දකින්නේ නැහැ සමහරවිට මේ අපි මෙහෙම කියනවා කවුද වෙන කියන්නේ කියලා අපිට ඇහෙන්නේ නැවතික නම් ඇහෙන්නේ නැහැ අපිට කිව්වෙත් නැහැ කවුරුවත් අපි මේ දැකලා අපි අඳුනගෙන අපි මාවත හොයාගෙන අපි එලිපෙහෙලි කරගෙන ගියා මිසක් අපිට කවුරුවත් මෙතන කිව්වේ නැහැ අපිත් බැලුවා අපි හිත බැලුවා අපිත් ඔතන ලත වෙවි හිටියා මොකද්දෝ දෙයකට අතුලාන්තයෙන් අවදියක් දැනෙනවා දැනෙන අවධිය මොකද්දෝ කියලා ඒක බලනකොට අපිටම දැනුණා මේ නිවනයි කියලා. හරි පුදුමාකාර විදිහට අපේ ඇඟ ඉලිපොලා ගියා මේ නිවන් දකින්නවා කියලා දැක්කා. එතනින් පස්සේ අපි මහා විශාල පරිවර්තනයකට ලක් ඒ ඒ අවධිය ඒ ඥානය අවදි වුණාට පස්සේ අපිට විශාල දේවල් දැනෙන්න ගත්තා. පොත් අර පොත් බල බල හිටපුවා. ඒ පොත්වල තියෙන ඒ සමහර දේවල් අපි මේ දකින්න දේ අවසානයේ අපි පොතේ උත්සාහන ගත්තා. ඔතනින් අවදි වුණාට පස්සේ ඒ අවධිය තුළ නිවන් දැක්කොත් යමෙක් ඒ නිවන් ඒ මුල යන්තම් හරි ඒ ඒ විදිහට ඒ දකිනවා නම් එයාට අනිවාර්යෙන් එයා ඒකාන්තයෙන් නිවන් දකිනවා. යන්තම් හරි හැබැයි යාට මේ අවදි කවුරු හරි පේන්නොත් එයා ඊට පස්සේ ලොකු දකින්නවා යා මේ සත්‍ය හැබැයි මේ මේ මේ මෙතන මෙතන ලොකු ගැටයක් තියෙනවා මෙතන ලොකු ගැටයක් තියෙනවා මෙතන ලොකු යුද්ධයක් තියෙනවා ඒ යුද්ධය තමයි මෙන්න මේ මේ මේ මේ මේ සිතුවිලි මේ ලෞකික භූමියේ ලොකු ගැටයක් තියෙනවා ලොකු යුද්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ සිතුවිලි. ඒ කියන්නේ මේ එන එන තැන බලනවා කියන එක. යථාභූත ඥානය කියන එක මේ මේ සත්‍ය දකින්නවා කියන එක අපි ඊතනාට වැඩිය ගැඹුරුයි. ඒක එතන එතන හරියට දැක්කේ නැත්තම් මෙතනට එන්නේත් නැහැ. ඊගාව අධ්‍යයනට අවදි වෙන්නේත් නැහැ. හැබැයි මේක සමහර අය හිතනවා මේක දකින්න තැනම තමයි අවදිය තියෙන්නේ කියලා. දකින්න තැන තියෙන සිතුවිලි. සිතුවිලි ඇතරේ ඇතුලේ අවදියක් නැහැ. දකින්න තැන තියෙන සිතුවිලි, සිතුවිලි ඇතුලේ අවදියක් නැහැ. එතර තියෙන ශුන්්‍යතාවේ ලෞකිකයි ඒකත් සිතුවිල්ල. සමහර අය හිතනවා සිතුවිලි වලින් මේ ශුන්්‍යතාවය කියලා හිතට එන මේ සිතක් එන්නේ නැහැ දැන් මට සිතක් ඇවිල්ලා නැහැ කියලා. ඒ ඔක්කොම ලෞකිකයි. ඒක අපි නිගණ්ඨ ධර්මයේ කියන්නේ. ඒ ඒ ඒ නාම රූප ඇතුලේ ලෞකික භූමිය ඇතුලේ කවුරු හරි කතා කරනවා එතන තියෙන නිගණ්ඨ ධර්මය. සිතුවිලි අරහතුනා සිතුවිල්ල දේවල් කොයින්ද කියලා මට හැමතිස්සෙම මෙනෙහි වෙනවා. සිතුවිලි වල කොයින්ද නෑ නෑ මෙතන මෙතන මේ මේ අපිට කරන්න පුළුවන් දේ දැන් අපි වෙන් කරගන්න ඕනේ. අපිට කරන්න අපි මේක දක්ෂයෙක් වෙන්නත් ඕන. අපි හැමතිස්සෙම දක්ෂයෙක් වෙන්න ඕනේ. අපි මේ සිත හඳුනා ගන්න ඕනේ. සිතට සිහිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ යොනිසෝ මනසිකාරය. සිහිය හොඳට සිහිය තියෙන්න ඕනේ. සිතුවිලි එනවා නම් හොඳට පේන්න ඕනේ. ඒ ඒ සිත හඳ සිතට දැනෙන්න ඕනේ මේ මේ මේ සිතක් ඇති වුණා මේ සිත හොඳට Tamanට හොඳට මේ සිහියක් අවදි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිත මේ සිත ඒ සිත දකින්න, ඒ සිත සත්‍ය දකින්න, ඒ වගේම ඊගාව සිත දකින්න, ඒ සිත සත්‍ය දකින්න, එනින සිත දකින්න ඕනේ. එනින සත්‍ය දැකලා මිදෙන්න ඕනේ. එතන ගමන ඒකයි. ඒකයි තියෙන්නේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුලයි මේ මේ කෘත්‍ය තියෙන්නේ. කරන දේ කෘත්‍ය කියන්නේ ඒකයි. ඒකට ඒක ඒක ඇත්තටම එතන නිදිමත එනවා. එතන තව මේ එතන තව ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. නෝ නිදිමත එනවා විතරක් නෙමෙයි. දැන් කනකොට රස දැනෙනකොට මෙතන අවිදිනකොට තද ගතිය දැනෙනවා, උණුසුම දැනෙනවා. මෙතන වෙහෙසටපත් වෙන ඒවා තව මෙතන වේදනාවන් තියෙනවා කාය වේදනාවන් දැනෙන ඒවා තියෙනවා මේ සිතුවිලි විවිධාකාර සිතුවිලි එනවා සබ්ද එකක් නෙමෙයි පේන එකක්වත් සබ්දයක්වත් නැවිලා නවතින්නේ මෙතන සිතුවිලි විශාල මේ විශාල විදියට සිතුවිලි ඒ කියන්නේ එනේන සිතට මේ මේ හොඳ මේ හොඳට අපිට මේක තේරෙනවා අපි දන්නවා මේකේ තියෙන ගැඹුර අපි දන්නවා මේකේ තියෙන අපා මේකේ තියෙන මහා මේක කටයුත්ත අපි දන්නවා මේ මහා යුද්ධයක් කියලා අපි දන්නවා ඒක නිසා තමයි සබ්බාස සූත්‍රය ඔච්චර ගොඩක් පැහැදිලි කරන්නේ. ඒකයි උප්පානම් පාපකානම් අකුසලානම් උප්පානම් පාපකානම් අකුසලානම් ධම්මා චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති කියලා සතර සම්මත්ප්‍රධාන වීරියක් ගැන බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි මේව දේශනා කරන්නේ? මේ සිතුවිලි වල දැකලා මිදෙන එක ලේසි නෑ. ලේසි නෑ මේ මේ මේ શબ્දයක් කියන එක අපිට එහෙම කතා කරනකොට කියන්න පුළුවන්. වර්ණයක් කියන එකක් කියන්න පුළුවන්. හැබැයි ඒක ඇවිල්ලා නවතින්නේ නෑ. ඊට පස්සේ දරුවා, ඊට පස්සේ ගෙවල්, ඊට පස්සේ අම්මලා තාත්තලා, ඊට පස්සේ තමන්ගේම කය, තමන්ගේම කයට දැනෙන වේදනාවන් මේ අපිට ලෝකයක් ජීවමාන කරලා තියෙන පුදුමාකාර විදිහට. ඒවා හරි දරුණුයි. අපි ඔය කියනවට වැඩිය දරුණු සංඥා එන්නේ. ඒ කියන්නේ දරු සංඥා. සමහරලාවට දැන් සමහර අයට තදින් වැඩිදුරු සංඥා තියෙනවා. ඒවා ගලව ගන්නම් බෑ. අද දැන් අපිට මේ මේ ළඟදී කතා කරා මේ එක කෙනා කෙනාගේ සංඥා දිහා බැලුවාම සමහර අයට තදින් වැදුණු දුන සංඥා තව කෙනෙක් ඒවා නෙමෙයි. යාර සමහර කෙනෙකුට මහත්යා තදින් වැදලා ඉන්නවා. තව කෙනෙකුට මහත්යාගේ වැරදි වැදිලා තියෙනවා. මහත්යාව පෙන්වන්න බෑ. තව කෙනෙකුට මහත්යා ඒ සමහරලාට දරුවෝ බැදිලා ඉන්නවා. පුදුමාකාර විදිහට දරුවෝ බැදිලා ඉන්නවා. දරුවාගෙන් ගැලවෙන්නම බෑ. අපිට ඒක තේරෙනවා ඒක අම්මා කෙනෙක් ඒක අර කිව්වේ ඒ අම්මද කියලා. ඒ අම්මා කෙනෙක් කතා කරන ගැලවෙන්න බැරුව දරුවාගෙත් තියෙන ගැනීම ගැලවෙන්න බැරුව. මේ මේ මේ කියන්නේ ලෞකික භූමියටම එන්න බෑ එයාට පේන්නේ එයාට මේ අනිත් පැත්ත පේන්නේ නිවන ඒ කියන්නේ අර අවදිය ඇති වෙන්නේ මොකද හේතුව අර සිතුවිල්ල තියනකම් ඒ සිතුවිලි ඇතුලේ ඉන්නකම් අවදිය එන්නේ නැහැ. මේ හැම දෙයකින්ම හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. තව සමහරට අපිට සල්ලි තියනවා කියලා හිතෙනවා සමහරට රත්තරන් තියනවා කියලා හිතෙනවා සමහරට අපි හොඳ ශරීර ශක්තිය කියලා හිතනවා ගොඩක් ඒවා තියෙනවා රූපය ගැන හිතනවා මේ ඔක්කොම මායාව. ඔක්කොම මේව ගැලවෙන්න ඕන. මේක අතිශයින්ම මේ කතා කරනවටත් වැඩිය මේ කතාවෙන් කියනවටත් වැඩිය මෙතන ඇත්තටම මේ යුද්ධය කරන එක්කෙනා පුදුමාකාර නිහඬවීමකට ලක් වෙනවා. මොකද අතුලාන්තයෙන් දත්මිටි කාගෙන සමහර අය මේක ඇතුලෙන් මේක දකින්න එකක් තියෙනවා. ඒ කියන්නේ එතනට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. බලනකොට ඒකත් උපාදාන වෙනවා. ඉතින් එයා දන්නවා මේක දැලිපියෙන් කිරිපැණි කනවා වගේ. මොකද එක පැත්තකින් මේක ඕනාටදී තද කරලා කරන්නත් බෑ. හැබැයි මේක සමහර වෙලාවට මේකට නොදකත් බෑ. හොඳ සිහියකුත් තියෙන්න ඕනේ. මේ අතින් පයින් කරන දේකුත් නෙමෙයි. මේක තනිකරම අධ්‍යාත්මික ගමනන්නේ. මේක තනිකරම අතුලාන්තයෙන් අධ්‍යාත්මිකව මේ මේ සිහියයි නුවණයි යන ගමනක්නේ. ඒ සිය සිතුවිලි මේවා ඇලෙනවා, ඇලෙන සිතුවිලි දැනෙනවා. Tamanට උපාදාන වුණු තදින් බැඳුණු සංඥා Tamanට හඳුන ගන්න ලැබෙනවා. ඒවා මේ හැම එකක්ම ලිහලියා Taman මේ පෙන්න පෙන්න සත්‍ය දැක දැක අර හැම දෙයකම ක්‍රියාසිතක් Tamanට අවදි වෙන්නේ. මේ හැම තැනකම ක්‍රියාවලියක් පේන ගන්න. ඒක ඒක ලේසියෙන් වෙන්නේ නැහැ හැබැයි. එයා ඒ ඒකත් එක්කම තමයි මේ ඒ ඔය විදිහට දැන් ඔක ඔක හැබැයි බහුලී කතා වෙනකොට නිතර නිතර නිතර නිතර ප්‍රතිපදාව තුල කටයුතු කරනකොට අපි ගොඩක් අයට කියනවා එහෙම ඔබ අධෛර්ය වෙන්න එපා එහෙම හිත එහෙම නොපෙනෙන්න පුළුවන් සමහරට ගිලිහෙන්න පුළුවන් සමහරට ප්‍රතිපදා සමෝහතම රැඳෙන්න බැරි වෙන්නත් පුළුවන් නමුත් අතහරින්න එපා මොකද මේ මාර්ගය තුල ඒක කරන්න කරන්න තව තව තව තව ඉවර වෙනවා පේන්න ගන්නවා. හැබැයි අවදිය නම් මේ මාර්ගය තුල යන කෙනාට කාලය තමයි වෙනස් වෙන්නේ. දවස් 7ද, සති 7ද, මාස 7ද, අවුරුදු 7ද කියන එක විතරයි වෙනස් වෙන්නේ. මාර්ගය යනවා නම් ඒක වෙනවමයි. ඒක ඒකාන්තයි. හැබැයි අත්හරින්න හොඳ නෑ තමන් ඇත්තටම බොහොම දැන් දැන් ගොඩක් වෙලාවට ඔබතුමියගේ ස්වභාවය නම් පෞද්ගලිකව කියනවනම් ඔබතුමියටම අනුගත කළා කියනවනම් ඔබතුමියගේ දැන් ගොඩාක් බැඳීම් අඩුයි. අපි දන්න අපි දාක අපි ඔබතුමිය ඔබතුමියගේ දේවල් දකිනවා ඔබතුමියගේ දරුවෝ ඔබතුමියගේ හැමදේකම ගොඩාක් දැන් ඔබතුමිය හොඳින් ධර්මයට බහින්න ඕනි. ධර්මයේම තමයි අනේ ධර්මය කියන්නේ ඇත්තටම බණ අහන එකටත් වැඩිය මෙනෙහි කරනවනේ. ඒ මෙනෙහි කරන එකටත් වැඩිය මේක සිහිය පවත්වා. ඒ කියන්නේ අපි මේ ඇත්තටම විවේකීව ඉන්න මොකට දැන් සමහරවිට විවේකී ඉන්නකොට දැන් අපි දැන් මේ සිහිය පවත්වනකොට මේ සිත මේ සමහරට දැන් මේ ආවිදිනවා. දැන් හිතනවා මෙතනින් එළියට යන්න ඕන. හිතනවා ඊට පස්සේ වතුර බොන්න ඕන. හිතනවා ඊට පස්සේ දැන් පොඩ්ඩක් සැතපෙන්න ඕන. ඊට පස්සේ හිතනවා දැන් පොඩ්ඩක් මේ හැම එකම මෙනෙහි කරන්න. සිහිය පවත්වා. සිහිය පවත්වා. සිහිය පවත්වන කියනකොට මහා පුදුමාකාර සහැල්ලුවකුත් දැනේ. සහැල්ලුවක් නම් දැනෙන මම මෙනෙහි කරනවා රහතුන් වහන්සේ. ඒක මට තේරෙනවා ඒ වුණාට ඉතින් මේකේ මේකේ දැන් දන්නවනේ ඔබතුමිය කරන්න ඕනේ දේ මේකෙන් අවසානයේ වෙන දෙයක් දැන් දන්නවා. දැන් අවදි වෙනවා කියලාත් දන්නවා. අන්නේ අවදි වෙන එක යන්තනුත් අවදි වෙනවා. මේ මේක එකපාර ලොකු ලොකුවට අවදි අවදියට ලොකුවට දැනනවට වැඩිය මුලින් මුලින් මේක හොඳට පොඩ්ඩක් ගන්න. මුලින් මුලින් මේක යන්තම් දැනෙනවා. යන්තම් දැනෙනවා මේ සංකාර ලෝකේ. ඒකන් මේ මේ හොඳට මේ හොඳට තියෙනවනේ මේ ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙනවනේ. මේක සංඛාර ලෝකේ හොඳට පේන. දැන් සමහරවල් දැන් බලන් ඉනකොට හිතනවා ඇති මේ ගස් කොළන් මේ ලොකුවට තියෙනවා. වලාකුළු එහෙම ඈත ලොකුවට ආකාශේ තියෙනවා. එතකොට මේ ගෙවල් දොරවල් මේ පර්වත කඳු ඔක්කොම මෙහෙම පේනකොට මේක මේව නෑ කියන්න බෑනේ කියලා. නමුත් ඒ මොහොතේම බලන්න මේක සිතකයි තියෙන්නේ. සිතුවිලි වලයි තියෙන්නේ. මේක සංඛාරයක්. අන්න ඒ වගේ මේ අර මේ හැමදේම මේ තද ගතියක් ගන්නකොට මේ මේ නිකන් මේ මේවා නිකන් පොල් ගස් නෑ කියන්න ඇත්තටම මේ ඒව බලනවා ගසගෙන තියෙන එක චිත්‍රයක් වෙන්න ඕන ඔව් එහෙම බලනවා දැන් ත්‍රිමාන වෙලා තියෙන එක ත්‍රිමාන දිය වෙලා චිත්‍රයක් වගේ දැනෙනවා මම කියන්න වචන නෑ මේක හැබැයි අපි දැන් මෙහෙම කතා කරනකටත් වැඩිය අපි දන්නවා මේකේ කෙනාට සාන්දිටිකයි කෙනාගේ අභ්‍යන්තරයේ සිහිය තමයි ගොඩක් වැදගත් වෙන්නේ ඒ සිහිය ගොඩක් වෙලාවට දැක්කත් දැක්කත් ඇල්ලුවත් එහෙම මෙනෙහි කරනවා ඒක තව හොඳට කරන්න. දැන් අර අවතියට ගොඩක් සිහිය පවත්වන්න. ඒ කියන්නේ දැන් අර පැත්තේ දැන් අවදියක් තමන්ට දැනෙනවානේ මේවට අයිති නැති මේ සිතුවිලි වලින් වෙනස්ම අවදිමත් ස්වභාවයකට ඒ අවදියක් යාන්තම් දැනෙනවා නම් ඒ පැත්තට තව තව සිහිය පවත්වන්න ගියොත් අවදිය තව තව වැඩි වෙනවා. අවද එහෙම මට වැරදුණු තැන අතන තමයි මම දවස් තුනක් බැලුවා ඒසාල මං හිතියේ ඒක වෙන්නේ නැති කියන්නේ නැත්තම් මෙතෙක් මං අරව මෙනෙහික සිත දැක දැක දැක දැක එහෙම ආවේ මට අන්තිම දවසේ කියපු ටික මට වැටහිලා නෑ ඒක තමයි හරියට වැටහිලා නෑ තම ඒ කියන්නේ මේ සිත නැති වෙන්නේ නෑ සිතෙන් මිදෙනවා කියන එක සිතේ සත්‍ය දැකලා ඒ ඒ සිත එහෙම දැන් එක සිතකින් මිදෙන එකක් නෙමෙයි මේ සිත වෙන්නේ සිතුවිලි පරම්පරාව මේ විදියට මෙහෙම යනකොට බලාගෙන යනකොට අර ඒකයි සුබ්බේනවාසානුස්ස ඥානය යතන සුසුප්පස් ඥානය ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ මේ සිත් පරම්පරාවෙන්ම මිදුණු වෙනස්ම අවදියක්. මේ සිතුවිලි ගලන රටාව තියෙනවනේ මේ සිතක් ඇති වෙලා නැති වෙන හැම රටාවට අයිති නැති වෙනස්ම අවදියක්. ඒක අපි හිතන එකක් නෙමෙයි හැබැයි. අපිට දැනෙනවා. මේ මේ නිකන් එහෙම දැන් හොම් බල බල ඉනකොට ආනන්ද හාමුදුරට අර පස්සද්ධියේදී මේ මේ ලෝකෙට අයිති නැති ස්වභාවයක් දැනුණා වගේ. අන්න එහෙම දැනෙන එකක් එනවා. ඒ කියන්නේ මේ නිකන් මේක හමු මේක දැනෙන්නේ වෙනස්ම වෙලාවක. ඒ කියන්නේ මේ සිත බලන වෙලාවට නෙමෙයි මේක එන්නේ. සිත බලන වෙලාවට අතන මානසිකාරය තියෙන නිසා එයා සවිතක්ක සවිචාර වෙලාවේ නෙමෙයි එන්නේ. මේ අවදිමත් ස්වභාවයේ සමහරවිට හාන්සි වෙනකොට අපිටත් ඒක දැනෙලා තියෙනවා. ඒ කියන්නේ සමහරවිට ඒ හිතන්නේම නැති වෙලාවක. ඒ කියන්නේ මුකුත්ම ඔළුවේ එහෙම වැඩ කරන්නේ නැති. ඒ කියන්නේ හැමතිස්සම සිතක් ඇති වෙලා නැති වෙන සිහිය අපි හිටියට එයා තේ එකක් සමහරවිට බොනකොට සමහරවිට හාන්සි වෙලා ඉන්නකොට සමහරවිට මේ සමහර වෙලාවට ඒක එහෙම කියන්නත් බෑ. ඇවිදිනකොට වෙන්නත් පුළුවන්. සක්මනේ සමහරලාට මේ මේකට වෙලාවක් එහෙම ඉරියව්වක් එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ අර අර තමන්ට දැනෙනවා මේ ලෝකේ ඒ ලෝකෙට අයිති නැති අවදියක් දැනෙනවා. ඒ කියන්නේ මේ බලන් ඉන්නවා නිකන් බලන් ඉන්නේවා තමන්ගේ නෙමෙයි වගේ. නිකන් අන්නේම අවදිමත් ස්වභාව. මේ සිතුවිලි වලට මිදුණු අවදිමත් ස්වභාව. මේකට වෙන වචන නැහැ කියන්නේ. දැන් සිතුවිලි පරම්පරාව ඇති වෙන නැති වෙන සිතුවිලි පරම්පරාව ඒ දැක දැක යන ගමන වෙනයි. මේ අවධිය වෙනයි. ඔන්නෝම තමයි කියන්නේ. හරියනවා. ඒක නම් තේරුණා. අල්පනාද අර මම පොඩි ප්‍රබාස්තර හිතට වෙනකන් ගිහිල්ලා එහෙම මෙනෙහි කරන දවසක මම එහෙම ඇලවෙනකොට මම කොහෙදෝ ඇදගෙන ගිහිල්ලා මොකද්ද ඒක හැංගුණා වගේ මම මාව නැති වුණා ඒක දවසක්. ඔය ඒ ඒ වේදී අපිට කියන්න බෑ. ඒකට හේතුව ඒවා චිත්ත කම්පන විදිහටත් එනවනේ සමාධිමත් ස්වභාවයට එනවනේ. නිකන් සහැල්ලුවම සංඥා සුකුම ස්වභාවයක එනවනේ. ඒක අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ඒක අවස්ථාවටත් වෙනස් වෙනවනේ. අර අර ඒ ඒ සමාධි ස්වභාවයක් එනවනේ. දැන් ඒක ලෞකික ස්වභාවයකටත් එනවනේ. අපිට ඒක ගලපන්න ධර්මයෙන් ඕනේ. ඒ කියන්නේ සිතුවිලි වලට අයිති නැති මේ සේරම තියෙනවා. නමුත් Taman අවදිමත් ස්වභාවයක දැනීමක්. ඒක පාවෙන ස්වභාවයක් නෙමෙයි මේ. නෙමෙයි නෑ නෑ පාවෙන්නේ නෑ නෑ එහෙම ස්වභාවයක් නෙමෙයි. දැන් ගොඩක් අය කිව්වහම හිතන්නේ අර සක්සාවුත් වෙනකොට වගේ පාවෙන ස්වභාවයක් ගැන. එහෙම එකක් නෙමෙයි මේ. මේ මේ සේරම දැන් මේ මේ අපි තුමු එළිය එළියේ තියෙන ඒවා සේරම ওই විදිහටම තියෙනවා ওই විදිහටම සිද්ධ වෙනවා. හැබැයි ඒකට අයිති නැති ඒකට අයිති නැති අවදියක්. අවදියක්. හරියට අර නිකන් ෆිල්ම් එක අර ටීවී එක දිහා බලන් ඉන්නවා වගේ. අවදිමත් ස්වභාවය. අර මේ ඒ කියන්නේ ඇත්ත ලෝකේ ඇත්ත ලෝකේ T එකක් වගේ වෙලා නෑ නෑ දැන් මේ මේ කියන එක හොඳට බලන්න මේ ඇත්ත ලෝකේ T එකක් වගේ වෙලා ඇත්ත ලෝකේ T එකක් බලනවා වගේ වෙලා මේ සිද්ධ වෙන හැම දෙයකම අවදි නැති ඒවට අයිති නැති දැනීමක් එනවා ඒවට අයිති නැති අවදියක් එනවා ඒකට අවදිම තමයි කියන්නේ මේ හීනේ නැගිට්ටා වගේ හරි ඒ නැගිට්ටා වගේ කියන එක අවදියක් කියන එක මේ පාවෙන එකක් නෙමෙයි පාවෙන්නේ නැහැ. මෙතන අවදියක් කියන එක ඇවිල්ලා ඊටත් වැඩි හොඳට 100 තියෙන එකක්. 100 තියෙන. දැන් ඒක ඒක අනිත් පැත්තටයි පේන්නේ. ඒ කියන්නේ අර අර අර සමාධි වල පෙන්නන පාවෙන ස්වභාවයක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. මේක තමයි දැන් හොඳට මේක හොඳට මේක දැන් මේ වුණාම අවදිය කියන එක එහෙම එකක් වෙන්න බෑනේ. හීනේ නැගිටින එක එහෙම එකක් වෙන්න බෑනේ. බෑනේ. ඒක අවදියක් වෙනවනේ. ඒක හොඳට පේන එකක් මේ. දැන් නම් මට හරි දැනෙනවනේ දැන් දැනෙනවා මොකද්ද වෙන්න ඕනි කියන එක දැනෙනවනේ දැන් තේසෙන හොඳට තේසෙන මම වරද්ද දැන් තමයි දවස් 3යි බැලුවේ මම හැබැයි මේ අන්තිම දේශනේ මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ගෑනු කෙනෙක් කතා කරනවා කාන්තාවක් කතා කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඒ ඒ ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල කතා කරන එතුමිය එහෙනි ස්වභාවයක් කියනවා මේ සේරම තේත්වක් කරන ඔක්කොමත් කරන ඒ සේරමත් එක්කලා ඒ ඒව එයා ඇති ස්වභාවයක් දැනෙනවා කියලා ඒ කියන්නේ එයා ඉන්න ඒ කියන්නේ එතන එයා ස්වභාවයක් පෙන්නන්නේ අවදියක් පෙන්නනවා. එයා ඒ කතා කරන ටික පොඩ්ඩක් ඇහුනොත් එහෙම එයා කියනවා එලවන කොටත් එයා කියනවා ඩ්‍රයිවිං කරන කොටත් එයා කියනවා. එයා එක එක ඒවා කියනවා. එයාගේ උපම එයා එයා එයා ඒ ප්‍රායෝගිකව එයා ඒ සිද්ධි කියනවා. ඒ සිද්ධි කියනවා කියන්නේ එයාට අනිත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ දැනෙන. අවදියක් දැනෙන ස්වභාවය. වැඩ කරනකොට දවස මට හරි මහන්සියෙන් අර එහෙම එකක් දැන් වැඩ කරනවා පාවෙවි වැඩ කරනවා ඕන තරම් කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා අරහතන් වහන්සේ ඒක දියුණුවත් එක්කලා ඒ ඒක ඒක තියෙනවා. ඔව් ඒ දියුණුවත් එක්කලා ඒ සහැල්ලුවකින් කටයුතු කරන්න පුළුවන්. මනා ඒ හැකියාවක් ලැබෙනවා. ඒ දියුණුවත් එක්ක ලැබෙනවා ඒක. ඒක අරහතන් දැන් ඉරවිලු පැලේම හිටවන්නේ එහෙම ගියාම ඒකක් දකින්නේ කොහොමද? මට ඇහුන්නේ. එලවලු දැන් වත්තේ එලවලු ටිකක් හදනකොට එහෙම ඒක කමක් නැද්ද ඒක මට මේ නෑ ඔය දැන් ඔය ඔය විදිහට අවදිමත් ස්වභාවයක් තියෙන කෙනෙක්ට ඔහොම ප්‍රශ්න එන්නේ මම ඒ උනත් ඒකට හේතුව එයාට දකින්නවා ඒක සිතුවිලි මොනවද කියලා දකින්නවා සිතුවිලි වලට එහෙම සිතුවිලි එයා හඳුනගෙන සිතුවිලි කියලා හඳුනගෙන කරන්නේ මේක සිතක් එහෙම එතෙන්ට සිත යනවා සිතක් නේ එහෙම කියලා මට නෑ ඕනවට ඒවත් එක්ක ඕම කතා කරන්නවත් හේතුවක් එන්නේ අයිති ඒව එකක්වත් තේරුම් නැහැ අපි ඔක්කොම ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා මේ නිකන් මේ නිකන් ලෞකික භූමියේ නිකන් රූපනේ ඔක්කොම හරහතුන් වාස් මන් දේශනයක් ඇහුවේම ඒව කරන්න එපා කියලා අන්නේ ඒ ඒ ඒ දැකලා නැහැ තාම ඒ සිතුවිලි ඇතුලේ නිවනක් දකින්න කියන. එහෙම කියනවා නම් කවුරු හරි එයා ශුන්්‍යතාවයේ දකින්න සිතුවිලි ඇතුලේ. ඒ කෙනා අවදි වෙලා නැහැ තාම නිවන් දැකලා නැහැ. කවුරු හරි කෙනෙක් හිවත් කරන්න එපා කියනවනේ එයා සිතුවිලි වලින් හැංගෙන්න හදන්නේ. සිතුවිලි යටපත් කරලා සිතුවිලි හංගලා නිවන් දකින්න බෑ. ඒ සමතය තුල ඒ තාම ඒ බොළඳ දේශනාවක් ඒ කාර්යයක්. මෑන් කෙනෙක් කරේ මම හිතුවා ඉතින් මම වැරදිද දන්නේ ඒක දැන් දේශනා කරනවා අපේ දැන් අපේවත් අහනවනේ අපි දන්නවා අහනවනේ අහලා ඉඳන් එයාලා හිතනවා හිතලා දේශනා කරන්න යනවා නමුත් අවදිලා නැති නිසා පටලැවෙන්න පුළුවන් හැබැයි ඉතින් එහෙම දේශනා කරන එකට අපි මුකුත් නරකක් හිතන්නේ මොකද ඒකත් හොඳයිනේ මේ සමාජයේ අවධිය සඳහා එක්කෙනෙකුට තනියෙන් කරන්න බෑනේ. හැමෝම ඒ ස්වභාවයට අවදි වෙන්නත් එපා. හැමෝම දිනු වෙන්නත් එපා. ඉතින් පොඩ පොඩ තේරෙන විදියට හරි එහෙම කරන්නත් එපා. එහෙම වැරදිනෝනේ එතකොට වැරදින පුළුවන් කාට වුණත් ඒ වුණාට වැරදි වැරදි තමයි. ඉතින් කවුරුත් පොඩ පොඩ හරි දැන් ඔබතුමියක් වැරදුනා කියලා එහෙම නෙමෙයිනේ. ඔව් ඒක ඇත්තේ ධර්මයේ නොදැන ධර්මයේ දේශනා කිරීම තුළ තමයි ওই ගැටලු ගොඩක් එතකොට අනිත් පැයටත් එතකොට අපේ කුසල් අඩු වෙනකොට තමයි අපිට හරි කල්යාණ මිත්‍ර ගුරුවරු අයින් වෙන්නේ නේ අරහතුන් අර YMB කේ ලක්ෂ්‍ය පුතයි කියන ඔය විදියටම දේශනා කරගෙන ආව අපිට නැති උනානේ තීන්න තනක් දන්නේ යන්න දන්නේ මහාන වෙලාවට ඒක මුදුම විදියට කරගෙන ආවේ මම මට ඒ වගේ දේශනාවක් <laughs> කවදාවත් අහන්න ඉන්නේ මේ දේශනාව ඇහෙනකොට හිතෙනවා ඒමයි කියලා මට ඒ ලක්ෂ්මී පුතාමයි කියලා මට මගේ හිතට හැමතිස්සෙම එනවා ලක්ෂ්මී පුතාම තමයි මට මේව කියලා දෙන්නේ මම ප්‍රශ්න අහනකොට මට හරි හොඳට උත්තර කියලා දුන්නා ඉතින් මේ ඒ ඒක අපේ අකුසලයට වෙන්නේ නැති කුසල නැතිකමට තමයි ඉතින් දුර ගියානේ අපිට යන්න ඕවත් හිතානේ සිතුවේනේ අනේ මට හිතෙනවා නේ හිතෙන්නේ ඔක්කොම තේරුම් නැහැ. දැන් මේ මොහොතේ මේෂනේ නම් මේෂනේ විතර නම් අපි අනිත් කතා කරන හැමදේම ඒකයි අපි ගොඩක් වෙලාවට මේකේ නිහඬ වෙනවා කියන්නේ මේ මේ ධර්මයේ දකින්න ගත්තාම ධර්ම ධර්මයේ දකින්න ගත්තාම මේ සිතුවිලිෙන් අපිට පළක් නැහැ. දැන් අපි දැන් ඔබතුමිය ඔය ඔබතුමියකට අපි දැන් අපි එපා කිව්වොත් ඔහොම කතා කරන ඔබතුමියට ඒක ඒක දැන් වදිනවනේ සති. ඒක නිසා අපි නිහඬව අහගෙන හිටියට අපේ අපේ හිතට මේ සත්‍ය ධර්මයේ දකින්න ඒතර අපේ ඕවා වැඩක් නැහැ කියලාම තමයි දැනෙන්නේ. නෑ හැම එකම එහෙමයි. දැන් අපි අපි දැන් මොනවා හිතුවත් අපි මොනවා හිතුවත් අපි හිතමු මේ මේ මේ මොන හරි ධර්මයේ ගැන යම් කිසි වචන ටිකක් ඒත් වැඩක් නෑ. මේ අවදියේනේ වැද වැදගත් කියලා අපිට දැනෙන. දැන් හරි අරහතුන් වහන්සේ දැන් නම් හරි <laughs> ආයි ගැටලු නෑ. හොඳයි. <laughs> ගැටලු තියෙන්නේ ගෙබෝ ප්‍රතිපදාව හත්තිස්සයෙන් මේ අපි හිතනවට වැඩිය ගැඹීරයි. ඒ කියන්නේ ඒක අවදි වෙනකන් අවදිය තුල කටයුතු සිද්ධ වෙනකන් ඒ දිනුවටපත් වෙනකන් අතිශයින් ගැඹීර. ඒ කියන්නේ අද ඔබතුමිය ඔය කතා කරනකොට අපිට අද ඔබතුමිය කතා කරනකොට ගොඩාක් සිතුවිලි තියෙන බව පේනවනේ. ඉතින් අපි ඔබතුමියගේ දිනුව වෙනුවෙන් කියන්නේ පුළුවන් තරම් අවධියට යොමු වෙනකොට සිතුවිලි අඩු වෙයි, කතාව අඩු වෙයි කියන එක තමයි අපි කියන්නේ. විතක්ක ਵਿਚාර ගොඩාක් අඩු වෙයි. ඒක කරත් දැනගෙන කරන ස්වභාවයකට එයි. ඒක එතකොට Tamanටම වැට අවබෝධය තුළම ඒවා අඩු වෙනවා ගොඩක්. කැපෙනවා ගොඩක්. කරන්න යන්නේ ඒවා කැපෙනවා. කතා කරන්න යන ඒවත් කැපෙනවා මොකද මොම අවධියට ගොඩක් එනකොට නිහඬතාවයට කැමති වෙනවා හුදකලාවට කැමති වෙන බද්දේක කියන එක බද්දේක රත්න කියන තැනට එනවා එතකොට ගොඩක් කලාවට එයා ඉන්නේ අභ්‍යන්තර හුදකලාවක ඒ කියන්නේ බාහිර නෙමෙයි මේ තියෙන්නේ මේක අභ්‍යන්තරයෙන් හුදකලා වෙනවා ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් මේ ඔය ඔය සංඛාර ඔක්කොම මිදි මිදි යන සංඛාර අඩු වෙනවා එහෙම ස්වභාවයක් දැනෙන්න ගනි ඔබතුමියට ඒ ස්වභාවයත් එක්කම තමයි අර ස්වභාවය අවදි වෙන්නේ පසු පසු පසුයි ඒක එකපාරටම අර ස්වභාවය අවදි වෙන්නේ නැහැ. එහෙම එහෙම කරන්න ගියොත් ඒක ඒක අර ලැබෙන්න කලින් උත්සාහ කිරීම තුළ ඒක නොලැබී ඒකත් මානසිකාරයට ගිහිලා පිරෙහෙන්න පුළුවන්. ඒක නිසා ඒක උත්සාහ කරලා ගන්න බෑ. ඒක ලැබෙන එකක්. ඒක ඒක ඵලයක් වගේ. ඒ කියන්නේ ඒක ඒක අපි අතුරුපාතය අපි අපේ ඒක අවසානයේ ලැබෙන දෙයක් නේ. ඒක අපි හොයන එකක් නෙමෙයි. නමුත් අපි මේ මේක ධර්මයේ දකිනකොට සංඛාර අඩු වෙනවා. අභ්‍යන්තර හුදකලාවකට එනවා. ඒවත් එක්කම තමයි අර දියුණුව එන්නේ. අර පැත්තෙන් එන්නේ. අනිත් පැත්තට එන්නේ ඒක ඒක ඒක නිකම් එන එකක් නෙමෙයි. අපි මේවා ඔක්කොම එකට සම්බන්ධයක් අපි දකිනවා මේ එකිනෙක ගැට ගැහිලා තියෙන විදිහ දකිනවා ලියනකොට ඒ සියල්ලම එකට වීගෙන යන එකක් දකිනවා. ඉතින් ඒක ඔබතුමියගේ දියුණුව කරා යනකොට ඔබතුමිය තුළම ওই ගොඩක් කාලවට දැන් ඉතින් ගොඩක් වයසට දැන් ටිකක් ඉතින් අනිත් පැත්තටනේ යන්නේ දැන් අපිට කොයි වෙලාවෙද අපි සංගුණු ලෙඩ රෝග තියෙන්න පුළුවන් එකපාරට ඉස්මතු වෙලා මැරෙනවාද නළු එළිය එහෙම පේනවා අපිට මේ මේ මේ මේ ළඟදි ළඟදි අපි දැක්ක ගොඩක් අය මැරෙනවා මේ සමුගෙන යනවා ඉතින් ඒගොල්ලන්ම දන්නේ නැහැ ඒගොල්ලන් එක මොහොතේ තමයි ඇඟ ඇතුලේ තිබුණු ලෙඩේ ඉස්මතු වෙලා වැඩි කාලයක් නැතුව රෝහලට ඇතුල් වෙලා මැරලා මේ යනවා සමුගෙන යනවා ඉතින් එවැනි මේ දෙයක් දකිනකොට අපිට ඔබතුමිය අද හොඳ ස්වභාවයෙන් හිටියත් අපිට දැනෙනවානේ මේ මේ ආවුස අපිට එහෙම කියන්න බෑ කොච්චරද තියෙන්නේ කියන එක කොයි මොහොතද දන්නේ යන්න වෙනවනේ සරකුඩු අත්හරින කලින් අපි මේක ඉවරයක් කරනවා නම් තමයි හොඳ කියන තැනක තමයි කලබල නොවි ඒ කියන්නේ මේ සිතුවිලි වලින් තමයි අපි මේ අපි කරන්න ඕන එක හැමතිස්සම මේ සිතුවිලි වලට සිතුවිලි වල මේ සිතුවිලි වලට අපි නිතරම ඉඩ දෙන්නේ නැතුව ඉන්න ඕන එකක් තියෙනවා අපි මේ අපි මේවට නිකන් නිකන් අපි පුරුද්දට ඔය කතා කරන්නේ අපි පුරුද්දට කියා කතා කරනවා පුරුද්දට තමයි ගොඩක් ඒවා කරන්නේ අන්නේ පුරුදු අනුසෝතේ වැරද්දක් තියෙනවා ඒක හදාගෙන යන්න ඕන කමක් තියෙනවා එහෙම නේද? දැන් මේ මාර්ගය තුළ කටයුතු කරනකොට අපේ අපේ අපේ මේ දිනුවට ලොකු හේතුවක් වුණ දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට මේ කලුවර එහෙම ලයිට් එහෙම නිවලා බොහොම කලුවරේ ගොඩක් වෙලාවට මේ අපි මේ ධර්මයේ දැක්කා. අපි ගොඩක් වෙලාවට එහෙම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අපි ඔය ගොඩක් වෙලාවට අපි ඔය අපේ යාළුවෝ කොහොමත් කවුරුවත් මතක ඇති කාලෙක එහෙම යාළුවෝ කියලා නෑ. ඒක නිසා අපි හිතිය හැම මොහොතෙම උදකලා වගේ තනියෙන් අවශ්‍ය සිතුවිලි අභ්‍යන්තරේ කවුරුත් නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තරේ කාටවත් තැනක් නැහැ. අපේ සිත ඇතුලේ කිසි කෙනෙකුට ඉඩක් නැහැ. මේ මේ කිසි කෙනෙකුට තැනක් නැහැ. අපිට අපේ ඒ කියන්නේ පදිංචි වෙන්න බෑ අපේ හිතේ කිසි කෙනෙකුට. ඒකෙන් ගිලිහිලා ගිලිහිලා යන්න ඕනේ කලින් කලින් ඒවා ගිලිහිලා ගියා. අපේ ඉතින් අපේ අපේ ඒ කියන්නේ පුජ්‍යලිකව බැලුවොත් අපිට ළඟින් හිටපු ගොඩක් අපේ සමුගෙන එහෙම එහෙම අපේ සහෝදරයෝ අපේ අම්මා ඒ වගේ අපේ බැඳීම් තිබුණු ගොඩක් ඒවා ගිලි ගිලි ගියා. ඉතින් ඒවත් එක්කම තව ලැබුම් ගන්න බෑ. කිසිම තැනක කාටවත් ඉඩක් නෑ. ළඟින් හිටියත් කිසි කෙනෙක්ට පළක් නෑ. අපිට කතාවකටවත් එහෙම නිකන් එහෙම සතුරු සාමිච්චය දෙන්නවත් හේතුවක් නෑ. එහෙම එන්නේ නෑ. මම දන්නේ අපි දන්නේ අතරම ඒක කොහොමද දැන් තව කෙනෙකුට කියන එකත් හොඳද කියන්න අපි දන්නේ නෑ. කොහොම වුණත් ඉන්න නම් තනිකඩ. ඒ කියන්නේ මුළු ලෝකේ කෝටි 800ක් හිටියත් තනිකඩ ඉන්නේ. ඒ කියන්නේ අපිට කියන්න බෑ තව කෙනෙකුට කරන්න හොඳද කියන්න. ඒක කරනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ කියන්නේ ඒක අපි දන්නේ නමුත් අභ්‍යන්තර හුදකලාවක අපි ඉන්නවා. ගොඩක් කලාවට අපි රාත්‍රී කාලේ හැම අපි දකින අඳුරන අය දන්නවත් ඇති. අපි ඉන්නේ ලයිට් එහෙම නිවලා ගොඩක් කලාවට එහෙම කළුවරේ ස්වභාවයක තමයි ඉන්නේ. ගොඩක් කලාවට අපි දකින්නේ හැමතිස්සම එහෙම එහෙම අමුතු ස්වභාවයක්. ඒ කියන්නේ එහෙම එහෙම මොකුත් අපි දකින්නේ මේක හරි හරි පුදුමාකාරයි. ඒ කියන්නේ අපේ දියුණුවට ගොඩක් කලාවට ඒ ස්වභාව හේතු වෙන්නත් පුළුවන්. ඉතින් ඒක මේ ඔබතුමාට ඔබතුමියට සමහරට ඒක කොහොම බලපෑයිද කියන අපි දන්නේ නැහැ. කොහොම වුණත් අදටත් එහෙමයි ආරාණක හිටියා සමහරට පිරිස ඉන්න තැන් වලින් අපි ඈත් වෙලා හිටියේ. අපි ගොඩක් වෙලාවට පිරිස පැද්දට ගිහිල්ලා එහෙම එහෙම යන්නේ නැහැ. මම තනියමමයි ඉන්නේ අර තුමාට කවුරුවත් නැහැ. ගොඩක් වෙලාවට දැන් එහෙම එහෙම තනියමයි ඉන්නේ කියන්නේත් ඔක භෞතිකවනේ. ඔව් ඒක. අද අපි කට්ටිය ඉන්දියසි ඉන්නේ තනියමනේ. ඒ කියන්නේ අභ්‍යන්තරය කියන්නේ අභ්‍යන්තරයට අවදි වෙලා. අභ්‍යන්තරයට අවදි වෙලා ඉන්නවා කියන එක දැන් යහපැත්තේ එහා පැත්තේ කොච්චර මොනවා හිටියත් අපිට ගැටලුවකුත් නැහැ. හැබැයි ඒක බාහු භෞතිකවත් ඒකට බාහිරවත් එහෙම සිද්ධ වෙනවා. සමහරවිට මේ ඉන්නවා. දැන් ඉන්න තනත් කට්ටිය ඉන්නවා. ඒ හිටියත් අපේ අභ්‍යන්තරේ කවුරුත් නැහැ. අභ්‍යන්තරේ කවුරුත් නැහැ අපිට ගනුදෙනුත් නැහැ කාත් එක්කවත්. පළකුත් නැහැ ඒක වර උදව්වක් ඕන නම් කිව්වොත් කරා එච්චරයි එතන ඉවරයි. ඒක ආයි ඒක වැඩකුත් නැහැ ඉතින් හරි පුදුමාකාර කතාවකුත් වෙනවා මම කියාගෙන ගියොත්. ඒ කියන්නේ ඒක පුජ්‍යලික නිසා කාටවත් අදාළ නැති නිසා අපි නිහඬව ඉන්නවා. නමුත් අපිට තේරෙනවා මේ මෙන්න මේ ස්වභාව අපේ දියුණුවට හේතු වෙලා තියෙනවා මේ මොහොතේ පවා එහෙම තමයි මේ මොහොතේ පවා අපේ හොඳ කලාව තමයි අපේ අභ්‍යන්තරයේ අපේ කටට තියෙන එහෙම තමයි. ඉතින් මේ පහසුව ඒ පහසුව දැන් ඔබතුමිය වුණත් ඔබතුමියගේ ඒකට ගන්න උදා ඒක නිවන් මගට ගන්න එක. ඒක ඒක වාසනාවක් කරන. ඒක ඒක යහපතක් කරගන්න. මට මොකුත් ඕන නැහැ. එහෙමයි. මට මොකුත් ඕන දෙයක් නැහැ. ඊළඟ දෙයක් නැහැ. දුන්නොත් එහෙමයි නැතත් එහෙම මට ඒ ඒ හිත ඇවිල්ලා මං මොනවද ගේන්නේ යන්නේ. හොයන්නේ ඒ මොනවත් නැහැ. මට ලැබෙන්න ඒ ස්වභාව තුළ ඒ ස්වභාව තුළ තව ටිකක් දියුණු වෙන්න. ඒ කියන්නේ මම කරන දේකුත් නැහැ. මම කරා කියලා අරක මමයි කරේ අරව මමයි කරේ කියන ඒ මමත්වයේ කියන එක දිය කරන්නේ. එහෙම දේවල් නැහැ. ඒ කියන්නේ මේක සබදාහමක් වගේ දකින්න. ඒක මම කියලා කෙනෙක් කරනව නෙමෙයි මේක සබාධමේ ක්‍රියාවක් විදිහට දකින්න. ඒක දැන් ඔබතුමී අහුවනේ අර මල්පලයක් හිටවන එකක් ගැන. ඒ මල්පලයක් කියලා දෙකුත් නෑ එහෙම මොකුත් නෑ. දැන් මොකක් හරි මෙතන ඒක අරමුණක් ආව ඒ අරමුණට ක්‍රියාත්මක වුණා. ඒක එතනින් ඉවරයි. මම කරනවා කියලා කතාවට ගන්න එපා. කිසිම දෙයක් කාටවත් කියන්න යන්නත් එපා මම කරා කියලා. හොඳයි. දැන් ඒකයි දැන් ගොඩක් වෙලාට අපි මෙතන දැන් ඔය මම කියන වචනේ පාවිච්චි කරනවා අඩුයි අපේ දේශනාවල අපි අපි කියලා කියන්නේ. අපි අපි කියලා කිව්වට මෙතන කවුරුත් නැහැ. ඔව් ඒක මට තේරුණා. හරි. දැන් අපි අපි කියලා කිව්වට කවුරුත් නැහැ. නමුත් අපි අපි කියන්නේ එතන මම නැති කරන්න අපි පුරුදු වෙලා. ඔව් අපේ දූ මගෙන් ඇහුවේ මොකද අපි අපි කියන්නේ. තව කවුරුත් <laughs> අපේ දූ ඒ අපි අපි අපි අත්තරම පුරුදු වෙලා තියෙන දැන් කෙනෙක් නැහැ. කෙනෙක් දකින්න නෙමෙයිනේ. ඒක කෙනෙක් කරනවා කියලා දෙයක් නැහැ. දැන් මේ කෙනෙක් දේශනා කරනවා කියලා දෙයක් නැහැ. එහම මේක සබහාදා සබහාදාම නම් මේ සබහාදාමයි අපි කියන්නේ. ඔය අපි කියන්නේ සබහාදාමට. ඔය ආර්ය භූමියටයි කියන්නේ. ඒකයි ඔකේ ආර්යනාංශික ධර්මයක් හේතුව. ඒකට හේතුව ඔయిత වැඩිය එහෙම කෙනෙක් ලෝකේ කොහෙවත් හොයන්න හම්බ වෙන්නේ ඔය ඔය සබහාදාමට මේ අපි කියනවා කියලා ඒ ස්වභාවයෙන්ම කතා කරන කෙනෙක් හොයන්න හම්බ වෙන්නේ නැති කියලා ඒක. එහෙනම් ඒ සදා මේ ඒක දාන්න ඕනේ කියලා හිතලා තමයි ඒක දැන්. නැතු ඔතනත් කෙනෙක් නැහැ. ඔය ආර්යන කියන්නේ කෙනෙක් නෙමෙයි. ඔය අපි තමයි. ඔය අපි කියන්නේ සබාදාහ. සබාදාහම බර කියනවා. සබාදාහම කතා කරනවා. ඒකයි ඔකේ තේරුම. ඒ හැම එකක්ම ලොකු අභ්‍යන්තර අවබෝධයක් ඇතුවයි දාලා බුද්ධෝත්පාද කියන ඒවා වුණත් එහෙම තමයි. ඒතර කෙනෙක් නැහැ. එහෙම නේ. එහෙමයි. ඒක එතකොට ආරං කියන්නේ කෙනෙක් නැහැ. ඒතකොට ඔය කියන හැම දේශනාවකම බැලුවොත් අපි කියලා කියන්නේ. ඒතර අපි කියන්නේ කෙනෙක් නැහැ. ඒක ඇහිලා තියෙන වෙනස. කෙනෙක් නැහැ. ඒතකොට මේ කෙනෙක් නැති එක තමයි අපි කියන්නේ. කිසිම තැනක නමක් පාවිච්චි කරන්නේ නැත්තේ. එහෙම නැහැනේ කෙනෙක්. බොරුවක්නේ කරන්නේ. එතකොට ඒ ඒ බොරුව සමාජයට දෙන්න ඕනේ නැහැ බොරුගත කරන්න ඕනේ නැහැ. ඉතින් ඒක බුද්ධ න්‍යාය බුදුන් වහන්සේ උපක අහනවනේ. ඔබ අහනවනේ උපක ඔබ වහන්සේ මිනිස්සෙක්ද කියලා. නෑ මම මිනිස්සෙක් නෙමෙයි කියලා බුදුන් වහන්සේ එතනම කියනවනේ. එහෙනම් ඔබ වහන්සේ අවසානයේ අහනවනේ ඔක්කොම නම් ලිස්ට් එක කියලා අහනවනේ. එහෙනම් ඔබ ඔබ කවුරුන්ද ස්වාමීනි කියලා. එතකොටනේ කියන්නේ මම බුද්ධ වෙන්නේ. බුද්ධ කියන්නේ කෙනෙක් නෙමෙයි. ඒක අද මේ උපයක් හදාගෙන මේ මුළු ලෝකෙම දෘෂ්ටි එක ගැට ගැහුණාට ඒක ඉතින් ඒක ඒක අවබෝධය ඇති කෙනා ලියා ගන්නවා. අවබෝධය ඇති කෙනා අවබෝධයටපත් වෙන්නේ සියල්ල ලියහා කියලා. ඉතින් සම්මුතිය තුළ පෘථග්ජන භූමියේ ඒ ස්වභාවය තියෙනවානේ. ඒක සාමාන්‍ය ලෞකික භූමියේනේ ওই ස්වභාවයනේ අපිත් එතනින් යාවේ. දකින්න පුළුවන් එහෙනම් ඒ බුද්ධ යසින් දකින්න විදිහම තමයි. අර තුනාන්සේ. එහෙමනම්. සත්‍ය දෙවිද එහෙමනම් තේරුම් ඔබගේ නිවන් මාර්ගයට හේතු කාරණා වෙන්න ඕනේ. සියල්ල සත්‍ය අවබෝධ වෙලා ඒ දාර්ශනිකපත් වෙලා. හරි.